අයි ගෞරවනීය මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් අපේක්ෂා කරන පරිදි ධර්ම සාකච්ඡාවකට නැත්නම් ධම් ගැටලු විශේෂතුම අවස්ථාවකට ඇවිල්ලා තියෙන අපි පුරුදු පරිදි අරවින්දට ආරාධනා කරමු සභාගත කරන්න කියලා ප්‍රශ්න. අවසරයි ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ධම්රිවි වැඩසටහනට වඩින දිනය දැන්වොත් පින් සුවපත් වේවා. මචන් අපි ලබනීරිද යනවා. ඒ මේ 21 නෙවෙයි 28. මේ මාසේ 28 හැම මාසෙම අන්තිම ඉරිදා වගේ තමයි යෙදෙන්නේ. එහෙම නැත්නම් ධම්රිවි කිනාට නැත්නම් චූලා කියලා මාත් එක්ක ඉන්නවා අහගත්තා. දැන් මම පුළුවන් තරම් මේ පැත්තට ඒක තල්ලු කරන එකයි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා වැඩිීමේදී මිනිසාද ඇතුළුව සියලුම භෞතික වස්තුවල ඇත්තේ එකම පඨවි ආපෝ තේජෝ වායෝ යන්න අවබෝධ කෙරෙන තරමට සියුම් ඥානයක් ඇතිවන බව සඳහන්ය. එම தത്വයට පත් වූ පසුව වද භෞතික වස්තුවල සතර මහා ධාතුවල විශේෂත්වය ඇතිවීම භාවිතා කරනු ලැබේ. උදාහරණ ජලය පානය කළත් රහතන් වහන්සේලා වද පිරිසිදු ජලය පමණක් පානය කරනු ලැබේ. තවත් අවස්ථාවක රහතන් වහන්සේ නමක් පාත්‍රයට වැටුණු කුණු ඇඟිල්ලක් ඉවත් කර ආහාර වැළඳූ බවත් සඳහන්ය. භෞතික වස්තුවල සීමා සංවේදය ඉක්මවා සතර මහා ධාතු පොදුවේ අවබෝධ කරගත්තත් සීමා සංවේදය ඇතිවීම ඇතිවම සම්මුතිය පරිදිම පමණක් භෞතික වස්තු පරිහරණය සිදු කෙරේ. මෙම తත්වය ධර්මානුකූලව විස්තර වන්නේ කෙසේද? නැතහොත් සීමා සංවේද ඉක්මවා අවබෝධ කරගත්තත් සීමා සංවේදය පවත්වා ගැනීමද කල යුතුව ඇතනම් එසේ සීමා සංවේදයන් සංවේදයෙන් තොරව අවබෝධ කළ යුත්තේ ඇයි? මේක ඇත්තටම දාර්ශනික ප්‍රශ්නයක්. ඒ කියන්නේ පරමාර්ථ වශයෙන් තියෙන එකේ වෙනසක් නැත්තම් ඔක්කොම සමාකාර නම් එවැනි පරමාර්ථ ධර්මයක් සම්මුති ලෝකයේ විවහාර ලෝකයේ කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් ඒකදී ਸਰවඥාන්සේ පාවිච්චි කරලා තියෙන ක්‍රමවේදය දාර්ශනික පැත්තෙන් බැලුවොත් වෙන කිසි කෙනෙකුට හිතා ගන්න බැරි එකක් තියෙන්නේ. ਸਰවඥාන්සේ සත්‍යයේ සත්‍ය වශයෙන් පිළිගත්තත් ඊටත් වැඩි මොකද්දෝ ගෞරවයක් සම්මුතියට තියලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් මාර්ග ඥානයේදී සියල්ල ධාතු වශයෙන් බව තේරෙනවා. ඊට පස්සේ ප්‍රතිවේක්ෂා ඥානයේදී ඒ ඇති කරගත්ත සුද්ධ ඥානය ලෝකයේත් එක්ක ගලපලා සාමාන්‍ය සම්මුති ලෝකේ ගලපලා වටහා ගැනීම සිද්ධ වෙනවා අන්වේ ක්‍රමයට. සුද්ධ වශයෙන් මේ වුණාට ලෝක සම්මුතියේදී මෙන්න මෙහෙමයි කටයුතු කරන්න ඕන කියලා. ඒ නිසා ප්‍රතිවේක්ෂා කරන්න කරන්න කරන්න අර චිත්තක්ෂණයකට මාර්ග ඥානදී අවබෝධ කරගත්තදී විවහාර ඥානයටපත් කරගන්න පුළුවන්. ඒක මේ හුඟාක්ම කල්පනා කරපු කෙනෙක් තමයි සර්වචන් වහන්සේ සර්වචනාංශේ මේ නිලුම ඉපදුනාට මඩගොහරුවේ නිලුම ඊටාම පිවිතුරු දෙයක් වුණත් මඩගොහරුවෙන් වෙන් කරන්නේ නැහැ මඩගොහරුවේ තියෙද්දිම පොළවෙන් මතු වතුරෙන් මතු කරනවා වතුර අල්ලන්නෙත් නැහැ කුණු වෙන්නෙත් නැහැ සුපිස්පිත සුගන්ධයක් පිට කරාට මඩගොහරුවෙම තමයි මේ පෝජාව ගන්නෙ. එචා මම පිරිසිදුයි මම මට ගෞරවයෙන් වෙනස් කියලා වෙන් වෙන්න යන්නේ. අන්න එහෙම වෙන් වෙන්න ගිය රාජ්‍ය නායකව තමයි අකාලේ වෙඩි කාලේ මැරුනේ. තමන් ආපු භූමිය තමන් පටන් ගත්ත තැන අමතක කළ සුද්ධ ධර්ම එහෙම නැත්නම් පවිත්‍රතාව ගැන කතා කරන්න පටන් අර ගන්නවා ලෝකය ගැන අමතක කරලා. එතකොට ලෝකයා වෙඩි තියෙනවා. ලෝකයා මරනවා. ලෝකයා ඒ බුද්ධලේ අයින් කරනවා මේකේ. ඒ තරම මේ ලෝකේ හරීම මේ විසමයි. ඒ නිසා ਸਰවඥාන්සේ ඉදිරිපත් කරන ක්‍රමයේ මහා කරුණාව හා සමානව මහා ප්‍රඥාවක් තියෙනවා. මහා ප්‍රඥාව හා සමාන මහා කරුණාවක් තියෙනවා. ඒක නිසා නිලුම ඉපදුනාට මඩේ මඩට ආයිබෝන් කියන්නේ. ආයිබෝන් කියන එක චිත්තක්ෂණයක් තියෙන එකට මාර්ග ඥානය කියනවා. පස්සේ ඵල ඥානෙදී ආයසරයක් ලෝකයේත් එක්ක ගැළපීම කතා කරන නිසා WT කල්පාන මහත්තයා ලියලා තිබුණා සත්‍ය ඊටාම බලවත් ඊටාම පිවිතුරුයි ඊටාම නිර්මලයි නම ਸਰවඥාන්සේ සත්‍යරත් ඉස්සරහින් සම්මුතිය කියලා තිබ්බා ලෝකේ පවතින ඒතෙක් පැවතිච්ච සම්මුති ටික ඒ සම්මුති අතරමැද අර සත්‍ය පැවැත්වීමේ ක්‍රමය තමයි යෝගාවචරගේ මනස සකස් වෙන්නේ යෝගාචරගේ මනස කියලා කියන්නේ සම්මුතිය ජීවත් වෙන ගමන් පරමාර්ථය අරසා ගන්න හිතක් තියෙනවා ඒ නිසා සම්මුතියට ගැටෙන්නේ නැහැ. මේ හැප්පීමක් කරන්නේ නැතුව නමුත් પરමාර්ථය හැලු කරන්නේත් නැහැ, තනුක කරගන්නේත් නැහැ, අරසා කරනවා. ඉතින් ඒක නිසා ඒක කියනවා මිනිස්සුන්ට යන්න බලම් පරිණාමේ ඉහළම කෙලවර ඊටාම උසස් දෙයක් අරසා කරන අතර සාමාන්‍ය ලෝකයේ අතර ඉන්නවා. ඒක සෙන් බුද්ධහමෙන් කියන්නේ ඔබ රජුන් යන් රජුන් එක්ක රතුපලසේ යන්න දැනගන්නවා වගේම රටුන් එක්ක ඉන්න දැනගන්නත් ඕන. රජුන් එක්ක කියන්නේ එක චිත්තක්ෂණයයි දෙකයි. ඒ බොහොම උජාරුව රජුරෝ පැත්ත කර කරලා හාමුදුරුවෝ යන්න ඕනේ මැද පාරේ. රජුරෝ මැදට කරලා තමන් අයින් වෙන්නේ යන්නේ. රජුරන්ට වැඩිය හාමුදුරුවෝ තෙදක්. ඔබ දැනගන්න ඕන රජ කෙනෙක් ඉස්සරහදී පය පැකිලෙන්නේ නැතුව උගුරකට වේලව ගන්න නැතුව පැත්තකට රජුරෝ කරලා මැද මාවතේ යන්න. ඒක නැත්නම් රෙඩ් කාපට් එකේ යන්න. ඊට පස්සේ රට්ටු එකට ආවට පස්සේ රට්ටු එක වැඩ කරන්නත් දරගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් භාවිත නැති මනසකට මේ දෙක ගලපන්න බෑ. ඒගොල්ලෝ හිතන්නේ මේ රජුන් එක්ක ඉන්න ක්‍රමය වෙනම ජීවිතයක්. ඒ කෙනෙක් රටුන් එක්ක ඉන්න වටින්නේ නැහැ කියලා. මේ දෙක අතර සංසන්දනය තුළ තමයි ජීවිතය හැම වෙලාවෙම අලුත් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒකට ගොඩාක් විශාල පරාසයකට විවෘත මනසක් හැම දෙයක් එක්කම ගැළපෙන්න පුළුවන් මනසක්. ඒ කියන්නේ කර්මන්නේ කියලා. හැම දෙයකටම කර්මන්නේ වෙන්න පුළුවන් මනසක්. ඉතින් ඒක මේ ප්‍රශ්නේ අහන්නේ ඒක කාරණාවට නම් තට්ටු වෙලා තියෙනවා. නමුත් ප්‍රඥාවට ඒක තර්ක ඥාණයට ගලප ගන්න බෑ. නමුත් ඒක ඇත්තටම දාර්ශනිකව මතු කරන ප්‍රශ්නයක්. නමුත් පරිණාමයේ ඉහළට යන්න යන්න යන්න යන්න සම්පූර්ණ අන්ත දෙකක් හොඳටම හොඳයි. අන්තිම ජරාවයි දෙක අතර මැද කිසි පැකිලීමක් නැතුව දෙක සම්බන්ධ කරන්න පුළුවන්. ඊ타මත්ම උතුම් උතුම් දේ ඊ타මත්ම පහත් වටිනා නැති දේ සමසේ සලකන්න පුළුවන්. මේක සාමාන්‍ය ලෝකයෙන් බලන්න පෙන්නේ චපලකමක් වගේ. නමුත් බලන්න මේ තේජෝ ධාතුව කියලා කියන්නේ උණුසුම සිසිලස දෙකට. සම්පූර්ණ අන්ත දෙකක්. නමුත් දෙකටම එක නමයි කියන්නේ. වායෝ ධාතුව කියන්නේ කම්පන චංචල ගතිය සහ හොල්ලන්න නැතුව අල්ලගෙන දරා කියගෙන ඉන්න ගතිය. මේ දෙක ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකටම එක නම කියන්නේ. ඒ වගේ ඒකේ පූර්ණ පරාසයට යන්නේ ਸਰවඥ වෙනකොට සර්වඥතා ඥාන එනකොට ඒ අන්ත දෙකේම මුළු පරාසයම පේනවා. පරාසය ඕනම තැනකට ගැලපෙන්න පුළුවන්. නමුත් මේ සිංහල බුද්ධහම කියනකොට එහෙම නැත්නම් අපි මේ නිකායක් අල්ලනකොට වංශයක් අල්ලනකොට තාමත්ම පටු වෙලා ඉන් පොඩ්ඩ එහෙම කිය ගමන් හතුරෙක් කරගෙන මේ දරත භාව ඇති කරගෙන හැම අනික් කෙනෙක්ම හතුරෙක් වාගේ දකින් දකින් දේ ආයුධයක් වාය කරලා මුරුක සම්වර්ෂත්‍රි මිච්ච මිනිස්සු වගේ වැඩ කරන්නේ මේ මනුස්ස හිතක තියෙන පුලුල් භාවයේ දන්නේ නැතිකම ඉතින් ඒ නිසා ඒ ධාතු අතර බුදු ධාතු වශයෙන් දැනගත්තත් ඒ සම්මුතියේ පවතින ආරක්ෂක විදි චාරිත්‍ර වාරිත්‍ර කවදාකවත් කඩන්නේ නැහැ. සර්වචනංශික කියන කකුල් දෙකට පාවලට කවදාකවත් දූවිලි අල්ලන්නේ නැහැ. ඒ තරම්ම හැමසියු. ඒනට පුරුද්දක් වශයෙන් ගිටවඩ වෙනකොට කකුල් දෙක හොදව ගන්න. ඒ හොදාගන්නේ සර්වචනංශික කකුලි මඩ ගෑවෙන්න නිසා නෙවෙයි. ඊ ගාවට එන හාමුදුරුවන්ටත් ඒ කටයුත්ත කෙරෙන්න පූර්වාදර්ශයක් විදියට. ඒ විදිහට මේ සර්වචනංශීට මානුෂිකත්වයේ ඉක්මවපු தত্ত্ব ගොඩක් තිබුණා. නමුත් කවදාකවත් ඒක කැපී පෙනෙන්නේ කියන නිකම් මිනිස්සෙක් විදියට ඒ කටයුතු ටික කරනවා. ඒක හරිය මේ එක පැත්තකින් හිත අලුත් කරන සුළුයි. ඒක මම කුංචි කාලේ මම කියවලා තිබුණා ඒ ලංකාවෙන් ගිය සැබටිකල් ලීව් වලට ගිය ප්‍රොෆෙසර් කෙනෙක් මේ විශ්වවිද්‍යාලයක හෝටලේ වේටර් කම කරලා එතකොට ඒ ඒ ප්‍රොෆෙසර් එකම ගෝලයෝ ඒ විශ්වවිද්‍යාලෙම ශිෂ්‍ය වශයෙන් ඇවිල්ලා මෙයා වේටර් විදියට මෙයාගෙන් වැඩ ගන්නවා. මෙයා හංගවන්නේ මම ලංකාවේ ඉන්නකොට උඹලගේ ප්‍රොෆෙසර් කියලා. එයා ගිහිල්ලා එතන වැඩේ කරගෙන ඉන්නවා. හරි සතුටක් ලබනවා. ඒ තාම පුංචි රසාවක් කරනවා. ඒ ඇත්තටම මේ මේ මුළු ඒ රසාව කරන අවුරුද්දෙම මේ ලංකාවේ පරිද්දවනවා විවේකයක් දීලා තියෙන ඕන දෙයක් කරපන් කියලා. එයා ගිහිල්ලා තනම් නිකන් හිතා ගන්න බැරි රසාවක් කරලා අඩිය කොන ආය රස බලනවා. ඉතින් අන්නේ දෙක විඳින්න ගියාට පස්සේ තමයි මේ සමාජයේ කියන විසම දේ ප්‍රමාණ කරන්න පුළුවන්කමක් හම්බෙන්නේ. එහෙම නැතුව සුද්ධ උණයි කියලා සුද්ධ තැනට යන්නේ ගිහිලි වල පහත් දේ සලකන්නේ මේ අදවල හීනමානයක් තියෙන මිනිස්සුක් තමයි. මේ දෙක ගැළපීම ඕක ඉතුරු කරලා තියාගෙන ඉන්න කායිමත් අහගන්න එපා කරලා බලන්න. කරලා බලන්න තමයි ඉහළව තණ්ඩ ගිහිල්ලා ඉතාලම පහත් වැඩේ කරලා බලන්න. පුදුමාකාර මේ හිතේ විවෘත භාවයක් ඒ වගේම මේ මොනවා කෙරුවත් ඒකෙන් නම්බුවක් හෝ අවනම්බුවක් කියන එකක් මේ ලෝකෙ ඇත්තෙම නැහැ. නමුත් Tamanට ඕන දෙයක් කරන්න පුළුවන්කම මේ දක්ෂකම නැත්තම් අපි ආර්යහත් කියලා කියන්නේ ඒකයි. ආර්ය කියලා කියන්නේ සුදුස්ස කියන එක. ඕන දෙයකට සුදුස්සා. නමුත් අපේ එදිනදා ජීවිතේ අපි හරියටම චරිතයක් ඉල්ල ගන්නවා. ඒ චරිතෙන් පිට පොඩ්ඩක්වත් එහෙම යන්නේ නැහැ. නිකන් නාටකමක භූමිකාවක් ඉල්ලගත්තා වගේ. ඒ භූමිකාව විතරමයි දාන්නේ. යා ජෝකර් නම් හැම චිත්‍රපටෙම ජෝකර් විතරයි. කොල්ලා නම් හැම එකෙම කොල්ලා විතරයි. දුෂ්ටයා නම් හැම එකෙම දුෂ්ටයා විතරයි. සමහරට දුෂ්ටයා ජෝකර් විදිහට වැඩ කරන්න ඕනේ. කොල්ලා විදිහට වැඩ කරන්න ඕනේ. එතකොට තමයි මේ චරිත පිරෙන්නේ. ඉතින් ඒ නිසා මේක එක පටු චරිතයකට සීමා කරන්න යන්න එපා. ඒක කවුරුත් කරන දෙයක් නෙවෙයි. තමන් ඉල්ලගෙන කරන පරිප්පුවක්. මේක විහිලා බීලා දාන්න. තාලා හැම ඉදිරිපත් වෙන හැමදේම කෙරුවොත් ඇත්තටම අපිට ජවසප්පුරා පුදුමාකාර අභියෝගතෝගයක් එනවා. ඒ සියල්ලට මුහුණ දෙනකොට අපිට මේ එක චින්තන රටාවක එක දේශගුණික මේ දේශාන්තර සීමාවක ඉන්න බෑ. විශ්වයේම ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් වෙනවා. ඒ නිසා මේක කාගෙන්වත් අහලා දැනගන්න එපා. තමන්ගේ චරිතයේම ජීවිතේම අත්දැක බලන්න ඒක තමයි මම හිතන්නේ හොඳම වැඩි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දේශනාවේදී ඔබ වහන්සේ හීනයන්ට අවදිවීම සම්බන්ධව දේශනා කළා. මෙසේ සිහිනවලට අවදිවීමේදී එය තවදුරටත් සිහිනයක් වන්නේ නෑ නේද? රහතන් වහන්සේ යනු සිහිනයන්ට අවදි වූ තවදුරටත් සිහින නොදකින කෙනෙකු නේද? පැහැදිලි කර දෙනු මැනවි. පෙරුවන් සරණයි. ඕකට තියෙන උත්තරේ තමයි නීව සංඥා නා සංඥා එතන එතන සංඥාවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ ඕනනම් හීනට අවදිලා හීනේ දකින්නත් පුළුවන් ඉතින් නැත්තම් මේක හීනයක් කියලා මේ දක්වන්නත් පුළුවන් ඒ ඒ හීනෙන් හෝ අවබෝධයේ තමයි කවමද ඒක බාධාවක් වෙන්නේ තමන්ට විනෝදාංශයක් විදිහට පාවිච්චි කරගන්න මේ හීනෙට අවදි වෙච්ච නිසා මේක හීනයක් නොවෙනවම නෙවෙයි ඕනනම් හීනේ පොඩ්ඩක් මේ සෙල්ලම්පත් කීයකට අම්මා තාත්තා ගිහිල්ලා පොඩ්ඩක් කරා වගේම සෙල්ලම් කරන්න පුළුවන් ඒක නරකක් නෑ අම්මල තාත්තට කරතයි. අම්ම අම්මා තාත්තා දන්නවා මේ පොඩි උන්ගේ සෙල්ලංගෙට මම ගියා කියන්නේ. ඉතින් බුදුරජාණන් කියන මේ මුළු ලෝකෙම කුමරු කුමරිකාවන්ගේ වැලි සෙල්ලමක් විතරමයි මේ ලෝකේ තියෙන්නේ. අපි ඉතින් ඒකට ගිහිල්ලා අපිට ඕනේ නම් ඒ ඒ පොඩි උන් සෙල්ලම් කරන මම ගෙදරට ආපු නෑ දෑයෙක් විදියට අම්මට ගිහිල්ලා ඒ කට්ටිය උයලා තියෙන වැලි පැතෙන් ටිකක් කාලා එන්න පුළුවන්. අම්මටත් ජොලියක් තියෙනවා නැත්තේත් නෑ. හැබැයි අම්මා දන්න හොඳටම පොඩි උන්ගේ සෙල්ලම් ගෙදරට ගියේ කියලා. ඒ වගේ තමයි ආර්යයන් වහන්සේලා සම්මුති ලෝකෙට එනකොට මේ පොඩි උන්ගේ කුමරු කුමරිකාවන්ගේ වැලිසෙල්ලමකට සම්බන්ධ වෙනවා. නමුත් ඒක හරහා ඒ ඇත්ත තේරෙන්නේ නැති පණිවිඩයකුත් කියලා යනවා. නිශ්ශබ්ද බණකුත් කියලා යනවා. අර සෙල්ලම හරහා. ඉතින් ඒක නිකන් මේ ආ මනුස්ස ලෝකෙටම තමයි අමුත් එක් වෙනවා. අමුත් එක් වුණාට කැමති නම් අමුත් එක්ක චරිත රඟපාන්න ඕන නැත්නම් නේවාසිකයේ චරිත රඟපාන්න පුළුවන්. ඕන එකක් කරන්න පුළුවන්. ඒක චපලකමක්වත් දිවිටි ගතියක්වත් නෙවෙයි. ඇත්තටම දෙකක් නෙවෙයි තියෙන ගොඩක් තියෙනවා චරිත. ඒ ඔක්කොගම ජීවත් වෙන්න පුළුවන් නම් ඒ කෙනාට මේ සමාජයේ තියෙන ওই ආර්ථික මට්ටම්, කුල බේද මට්ටම්, එහෙම නැත්නම් ওই ඒ කට්ටිය බෙදාගත්ත මට්ටම් තියෙන ඔක්කොම ඕඩ තැනකට ගිහිලා ගිහිල්ලා එන්න පුළුවන්, හැතිරෙන්න පුළුවන්, කණ්ඩක් පුළුවන්, බොණ්ඩක් පුළුවන්. කිසිසේත්ම මම අතනින් කාපු නිසා ඒ જાතිය කියා ගන්න ඕන කමක් නැහැ. ඒක මේ භික්ෂුවකට විතර ඒ සෙල්ලම කරන්න පුළුවන් කෙනෙක් මුළු ලෝකෙම නැහැ. භික්ෂුවකට පුදුම ඒ ඇරලා තියෙන දොර පුදුම හිතෙනවා. රජමාලිගාවටත් නිතර ආරාධනා තියෙනවා. රොඩි පැලටත් නිතර ආරාධනා තියෙනවා. කොයි ගේට ගියත් රජුරෝ කියන්නේ උඹ රොඩියෙන් බදාන කාපු එක අපිට දෙට්ටෙන්න එපයි කියලා රජුරෝ කියන්නේ. රොඩිය කියන්නේ දෙන්නේ ඔබ වහන්සේලා මේ මාලිගාවේ දාහන වන්දන කට්ටිය අනේ අපේ ගෙදරින් කොහොමද දාලේ වන්දන්නේ එහෙමකුත් නැහැ. ඒ දෙකම රඟපාන්න පුළුවන්. ඒ නිසා හීනයක් තමයි. මේක හීනයක් තමයි. ඉතින් මේකෙදි මේ ඊර්ෂ්‍යා කරන එක ඉතින් යාම ගහ බහ ගන්න එක ගහපා දෙන්න හදනකොට තමයි ඒ දෙකොණෙන් hina යන්නේ. මේ හීනේ එකක් තව කෙනෙක් තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරනවා. එහෙම නැත්නම් මේක මෙහෙමමයි කියලා ගහපා දෙන්න හදනවා. ඉතින් ඒකවල දෙනවා නේ ඇසරපු දවසට ඇසරිච්ච දවසට මොනවා හිතේ ඉතින් ඒ වෙලාවේ අනවශ්‍ය දරතයක් අරගෙන අනවශ්‍ය මේ දැඩිකමක් හිතට අරගෙන මේ කරන දේ මේ හීනයක් හීනයක් බව අමතක වෙන්නම ඕනේ එවැනි ඊර්ෂ්‍යා ක්‍රෝධ මානෙන්න. නැත්තම් ෂට මායාවී ගති ඇතිකරනද නමුත් හීනයක් බව තේරුම් අරගත්තට පස්සේ සම්පූර්ණ මේක මම කියන්නේ විනෝද සමය කියලා වැඩසටහන තිබුණේ ඉස්සර රේලියුගේ. මාර්ගයෙන් මොකද අමාරිසයයි ඉස්කෝලේ මාත්‍යයි මේක සම්පූර්ණ විනෝද සමයක් තමයි උදේ ඉඳලා හැන්ද වෙනකම්ම නැත්තම් ටෙලි නාටකයක් ඒ ටෙලි නාට්‍යයත් මේ කොමඩි එකක්. එහෙම නැත්තම් කියනවා මේ උසුළු විසුළුවක්. ඉතින් ඒ කියලානේ එක එකනට නියවනකොට එක එකනට ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරනකොට හිතෙනවා මේ කට්ටිය කොච්චර තාත්විකව රඟපානවද කියලා. ඇත්තටම ඔස්කාර් සම්මාන දෙන්න වටිනවා. ඒ රඟපෑම පූර්ණ තාත්විකයි. බොක්කෙමයි කරන්නේ. හැබැයි නිවන් දැකපු දවසේ පේනවා හොඳට රංගපාලා තියෙනවා. ඒක නිසා මායя දීර්ඝ සංසාරයක් සම්මානයේ වශයෙන් දීලා තියෙනවා. රංගපාහට සාර්ථක වෙන්න වෙන්න දීර්ඝ සංසාරයක් Tamanට හම්බ වෙනවා. එතනම හම්බ වෙනවා. මේ පස්වෙනි නිරීක්ෂණ මණ්ඩලයට දාන්න ඕන කමක් නැහැ. මේකේ තාත්විකත්වය තමයි ලස්සන වැඩේ උති තමයි සංස්කරණය කියන්නේ උන්නකොට තමයි. අපි මේ අපේ චරිතයට යන්න දෙන්නේ නැතුව ඒක මේ එක එක භූමිකාවලට රඟපාවනවා හීනයක් බව දන්නේ නැතුව. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ විස්තර කළ සිත සැඟවීගත් ස්වභාවයට අවදි වීමේදී මාගේ අත්දැකීම වූයේ කම්පන ස්වභාවයකි. මේ අවස්ථාවේදී විවිධ යෝගීන්ගේ අත්දැකීම් විවිධ වන්නේ යයි ඔබ වහන්සේ දේශනා කළා මතකයි. ඒවා විස්තර කර දෙනු මැනවි. ත්වන් සරණයි. ඇතර එහෙම ලියපු රචනයක් හරි කරපු නිබන්ධනයක් හරි මම දැකලා නැහැ. නමුත් පටු දැනුමෙන් කිව්වොත් සමහර මේක සද්දයක් විදියට අහලා ඒ සද්දය ඇහෙනකොට තමයි විවේකුණයි කියලා දාන්නේ. සමහරු ඇඟේ සැහැල්ලුකමක් දැකලා ආමගේ හිත විවේකුණා සමාධිගත උනායි කියනවා. සමහරු ආලෝකයක් ලැබලා ඒ ආලෝකයක් එනකොට විවේකුණයි කියලා කියනවා. සමහරු කම්පන වේගයක් බුද්ධ විඳිනවා. චංචල ගතිය බුද්ධි විදිනවා. මේ විදිහට ඒ විවේකයේ ඒ හුදකලාවේ මූණත් පැතිකඩ රාශියක් තියෙනවා. සමහර ඇත්තෝ සමහර මූණත් වලට සමහර පැතිකඩ වලට විශේෂ බන්ධනයක් තියෙනවා. නමුත් විවෘත බලන්නේටියොත් එකම දේ විවිධ මොනකින් බලන්න පුළුවන්. බලපු නිසා දෙන්නේ කතා කරන දෙකක් වගේ පේන්න තියෙනවා. නමුත් ප්‍රශ්න කරන්න පුළුවන් මේ එකම දේ විවිධ මූණක්ද කියලා. ඉතින් ඒවා මේ පද ඔක්කොම වගේ දන්නවනම් මේ මේ එකම මේ විවේකයේ සද්දේ හරහා විවේකයේ බුද්ධ විඳින නැත්තොත් ඉන්නවා ආලෝකයේ හරහා බුද්ධ විඳින නැත්තොත් ඉන්නවා සහැල්ලුකම හරහා කම්පන චංචල වේග හරහා එහෙම නැත්තම් ඒ වගේ පැතිකඩ රාශියක් තියෙනවා ඒවා කවදාකවත් මොනම හේතුවක් නිසාවත් මරණ මොහොතේවත් මෙයා ඒ ඒ බුද්ධ විඳින කෙනා මම අහියා ගන්න කෙනා අතහැරලා යන්නේ ඒකට භාවනා කරලා ගන්න ඕන කමක් නැහැ කොහොමඩක්වත් ඒකත් එක්කම උපදින්නේ. නමුත් ඒක අපි පාළු ගතිය නිසා මුස්පේන්තු ගතියක් වගේ නිසා එපා කරන ගතියක් නිසා අපි අනුන්ගේ දේවල් බල බල ඉන්නවා. පිටතෙන් වලට යන්න හදනවා මේක මේ හැබෑ නිවහන බව දන්නේ නැතුව. මේක අපේ ප්‍රകൃතිය බව දන්නේ නැතුව. මේකයි මේ දුක්ඛ සත්‍ය කියලා දන්නේ නැතුව. ඉතින් උඟ දෙනෙක් හිතන එක අනිවාර්යම ආලෝකයක් වෙන්න ඕනේ. අනිවාර්යම සහැල්ලු ගතියක් වෙන්න ඕනේ කියලා නෑ. අන්ධකාරයක් වෙන්න පුළුවන්. සෑහළු ගතිය විඳුනට බර වෙලා නිකන් හරියට මේ බ්ලැක් හෝල් එක මැදට අහුණා වගේ ඔක්කොම මිරිකිලා ගුරුත්වාකර්ෂණයට ලක් වෙලා දේශී ගානක් විතර මේ තියෙන වගේ ගුරුත්වාකර්ෂණයක 200ක් විතර උනොත් මිරිකිලා ඔදි බහිනවා. ඒ වගේ එකතු වෙන්න පුළුවන්. ඒ කොයි එක වුණත් එක එකම පැතිකඩ තමයි. මම කියපු විදිහට මම කවදාවත් තාම එහෙම මෙන්න මේ මේ විදිහට වෙන්න පුළුවන් කියලා නන් ලයිස්ට්ුවක් හරි එහෙම ලියපු නිබන්ධනයක් මම දැකලා නැහැ. නමුත් මේ මේ ප්‍රශ්න කරුත් ඒක පිළිබඳව උනන්දු වෙච්ච කෙනෙක් වෙන්න ඇති. පුළුවන් නම් ලයිස්ට් කරලා බලන්න ඉවර කරන්න බැරි වෙයි. මේ මේ විචය මෙච්චරයි තියෙන කියලා ඉවර කරන්න බැරි වෙයි වගේ විවිධ ක්‍රමවලින් මේ පණිවිඩ එනවා. ගරු ස්වාමීන් වහන්සේ පරයන්කේ වාඩි වී ඇස් පියා ගන්නකොටම මගේ හිත සමාධිගත වේ. එවිට මෙම මොහොත අරමුණු කළ හැකිය. එවිට ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවන නැතිවන මෙම මොහොත යනුවෙන් අරමුණු කරමි. එවිට තද සමාධියකින් මෙම මොහොත අරමුණු කළ හැක. එය වැරදි නම් මෙනෙහි කළ යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. හරි කියලා හිතාගෙන යන්නේ එතකොට ඊගා ප්‍රශ්නට යන්න පුළුවන්. වැරදි නම් මෙනෙහි කරන්න ඕනේ වැරදි නෑ ඔක හරි කියන්නේ ඒකයි. ඒකේ ඉන්න හැම වෙලාවෙම ඒකේ ඉන්න දවසේ පැය 24ක් තියෙනවා 24කෝ ටිකක් ඕකේ ඉන්නකොට කිසිම කෙලෙසයක් නැහැ කිසිම සැකයක්වත් නැහැ සැක කරන්නත් එපා බබා ගෙදර ගියා වගේ බබා අම්මා ගොඩොක්කිට ගියා වගේ ආවා තමන්ගේ පැලැස්සට ගියා වගේ මුවා තමන්ගේ පැලැස්සට ගියා වගේ විවේක වෙන එකයි කරන්න තියෙන්නේ මිනේ කිරීම ඇත්තට කරන කෙනෙහිල්ලක් කියලා කිය හැකියි ගරුතර ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවට යොමු වී පළමු හා දෙවන ආනාපානයේදීම මාව යම්කිසි බලයකින් ඔළුව වම්පස දෙසට තල්ලු කරන්නාසේ දැනේ. එවිට මුළු කයම වම්පස දෙසට යොමු වේ. මා එයට ප්‍රතිවිරුද්ධ දිශාවට මගේ කය ඍජු පිහිටීමට පැමිණීමට උත්සාහ දැරුවට මට එය ඍජු පිහිටීම කරා ගැනීමට අපහසුය. එම නිසා එම බලය විසින් යොමු කරන දිශාවට මා යොමු වන අතර ඒ දිසා ඒ දිහා සතියෙන් මට බලා සතියෙන් මම බලා සිටිමි. ඒ ආකාරයට බෙල්ල දකුණු හා උඩ දිශාවට යොමු වේ. මේ සිදුවීම් පෙළ බලා සිටින විට පිටාය දකීවියයි අපහසුතාවයක්ද සිතට දැනි නැවත ඒ දිහා සතියෙන් බලමි. මා භාවනාවට ආධුනිකයෙක්කි. එම නිසා මා ගැන අනුකම්පාවෙන් එය භාවනාවේ දෝෂයක් දැයි පහදා දෙනු මැනවි. සමා අවසර ස්වාමින් වහන්සේ මෙයට පිළිතුරු දීමට කරුණු ප්‍රමාණවත් නොවේ නම් ප්‍රසිද්ධියේ ඉදිරිපත් වීමට අකමැත්තෙමි. ඇතර ඒ මම අකමැති වුණාට ප්‍රශ්න නැහැ මේ කීට කාරණා වෙච්චල අඩුපාඩුවක් පේන්නේ නැහැ. ඒ තමන්ගේ උත්තරේ තමන්ම ලියාගෙන ලියාගෙන තියෙනවා. මෙතනදී බෙදන්න පුළුවන් නම් ඉබේ සිද්ධ වෙන දෙයි ඒකට තමයි හිතලා කරන දෙයි කියන දෙක දෙකට බෙදලා හිතලා කරන සියල්ලම අයින් කරන්න. ඒකයි ශික්ෂණය කියන්නේ වෙන කිසිම දෙයක් ඉබේ සිදුවෙන වෙන ඉබේ වෙන සිදුවෙන කිසිම දෙයක් මනින්නත් එපා කිරන්නත් වේග සම්පසම්පු සම්බධරීමෙම හේතුඵල ධර්මයක් තියෙනවා. මේ හේතුඵල ධර්මයේ දකින්නකොට බුදුන් දකින්නවා ධර්මයේ දකින්නවා. මේකට ප්‍රතික්‍රියා කරන්න යෑම තමයි අපේ තියෙන අවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා අපි ශික්ෂණය කරන්න ඕනේ. ප්‍රතික්‍රියාව එනවා. අර ස්වභාවික වරණේ හරහා ආරක්ෂක විවිධාන හරහා නැත්නම් අපේ ජීවන තර්ක ඥානය හරහා ඒක දැනගෙන ලැජ්ජ වෙන්න ඕනේ. අට්ටියති හරායති ජිගුත්‍ත්‍ති මේක දුකක් මේක පිළිකුලක් මේක ලැජ්ජිතයක්. තාම මම ප්‍රතික්‍රියා කරනවා. තම මම හරි වැරදි හොයන්න හදනවා. සිදු වෙන දේ කිසිම වැරද්දක් නැහැ. Taman හිතලා කරන සියල්ලම කක්කා. ආනේ ඒක ඒක හික්මවන්නත් එක සැරේ බෑ. උත්සාහයක් ගන්න. ඇඟේ යහට තල්ලු වෙනවා නම් උඹේ ඇඟ පොට ඕන විදිහට තල්ලු කරගන්නේ මම පටන් ගන්නකොටම කයයි ජීවිතයයි බුදුන්ට පූජා කරලා පටන් අරගන්න උඩට තල්ලු කරනවා උඩට තල්ලු කරපදාවේ දකුණට තල්ලු කරනවා දකුණට තල්ලු කරදාවේ ප්‍රතික්‍රියා කරන්න යෑමෙන් තමයි අපි මේ ඈදිදී බොරදියක් පාටපත් කරගන්නේ මේ අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නේ මේ මේ කියන විදිහට හුඟාවක් ප්‍රතික්‍රියාව අඩු වෙලා තියෙනවා. තහම ප්‍රතික්‍රියාවේ නියෝජනය තියෙනවා. ඒ වගේම නමුත් දකින්න පුළුවන් දැන්. මම මේක ඍජු කරන්න හදනවා. පිට කට්ටිය දකි කියලා හිතනවා. ඊට සේරම කෙලස්. ඒ එන දේ එන විදිහට ඉඩ දීලා ඉන්න පුළුවන් නම් සම්පූර්ණ ඇඟ ස්වල්ප වේලාවකින් සමබර වෙනවා. එහෙම නැත්නම් සුවසේවාවකට වැටෙනවා. ඊට පස්සේ එයා කරගනියි. එතකොට ඒක බොඩි නොලෙජ් එකෙම කරනවා. කරන්න ගිය හැම එකකින්ම අපි කරන්නේ සංස්කරණයක්, කර්ම රැස් කිරීමක්. එහෙම නැත්නම් මතු භවයක් පුරුදු කරනවා නැත්නම් වවනවා. අනේ ඒක ශික්ෂණය කරා. ගරු ස්වාමින් වහන්සේ උඩුසිත යටිසිත කියා දෙකක් තිබේද? සමාධිමත් වන අවස්ථාවේදී සිතේ ඇතිවන විපර්යාසය විස්තර කර දෙන්න ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. උඩුහිත යටිහිත කියන එක බටහිර මානසික විද්‍යාවේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කරපු ධර්මයක් පස්සේ කාල් ජුන් වගේ කට්ටියක ටිකක් විස්තර කරලා පෙන්නවා සර්වඥාන්සේකේ තියෙන්නේ වීතිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අනුසය කෙලෙස් කියන කෙලෙස් මට්ටම් තුන. ඒකට වීතිකම කෙලෙස් කියලා කියන්නේ වචනේ සහ ක්‍රියාවෙන් අපි කරන කාය දුස්චරිත වචී දුස්චරිත එළවන කෙලෙස් එළවන ධර්ම එළවන ගැම්ම ඊට පස්සේ පරිඋත් ทาน කෙලස් කියලා කියන්නේ අනුන්ට නොපෙනෙන හිත ඇතුලේ කෝලම් කරන රාගය, ద్వේෂය, ඒ වගේ මේ තමන්ට තේරුණා නමුත් අනුන්ට වසාගෙන ඉන්න පුළුවන්. ඔබ පරිඋත් ทาน යි. නමුත් පිටට තේරෙන්නේ නැති තමන්ට තේරෙන්නේ නැති තේරුණත් කෙලස් කියලා අඳුරන බැරි જાතියක් යටින් තියෙනවා. අනුසය කියලා. ඒක හරිම වංචනිකයි. ඒක හරිම චපලයි. ඒක හරිම මායාකාරී. අපි දැනට හිතා ඉන්නේ ඒක අපේ මිත්‍රයෙක් කියලා. අපේ දරුවෙක් කියලා. නමුත් ඒක තමයි මේක අපි භයානක විදියට වර්ධි බඳවගන්නේ අනේ මට්ටම් තුනකට දාලයි ਸਰවඥාන්සේ හිත කියන්නේ කෙලසිල්ලක් බුදුහාමරගේ හැටියට බලනකොට. නිකලසිත කියලා එකක් ඇත්තේ නෑ. හිතක් නම් කෙලසිච්ච එකක්. උන්වහන්සේ බලන්නේ පුළුවන් තරම් කෙලස් අයින් කරලා පුළුවන් තරම් සුද්ධ කරලා පවත්තගෙන යන්නේකයි. හිත සම්පූර්ණ නිරුද්ධ වෙන්නේ පරිණිරවාණයේදී. නිර්වාණයේදී කරන්න හදන්නේ රහත් වෙන්න තරම් අවශ්‍ය ප්‍රමාණය කෙලස් අයින් කරලා ඉතුරු එක තාම දුවනවා. ඒක නිකන් වුණාගේ වලිය කැටුනට පස්සේ ගොඩ වේලාවක් දඟලනවා. ඒ වලිය කැඩීමෙන් දඟලීමෙන් වෙන්න තියෙන කෘත්‍ය වුණාට පස්සේ ඒක නිශ්චල වෙනවා. ඒ දඟලිල්ලේ ආත්මයක් මොනක්වත් නැහැ. ඒ නිසා රහත් වුණාට පස්සේ දඟලිල්ලක් තියෙනවා. නමුත් ඒක හුණු වලියක් දඟලිල්ලක් වගේ. ඉතින් ඒ වෙලාවේදී වීතික්කම කෙලස් වෙන්නේ නැහැ. වෙන්නෙම නැහැ. පරිඋත් ทาน යක් වෙන්නත් දෙයක් නැහැ. අනුසය කෙලස් වලින් තමයි දඟලිල්ල සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ බටහිර මානසික විද්‍යාවේ අපි වචන අරගන්නේ අපිට විස්තර කරන්න ඕනේ සිද්ධියක් sannivedana කරන්න ඕනේ ඉච්චාම අරගන්නවා. ඒකෙදී කියලා කියන්නේ මේ අයිස් කැල්ලක් වතුරට දාපුවාම අයිස් වල තියෙන ඝනත්වයයි ජලයේ ඝනත්වයත් එක්ක බලනවා ජලයේම තමයි අයිස් වෙන්නේ. ජලයේ අංශක මේ හතරේ ඉඳලා එක දක්වා බහින කාලය තුල ප්‍රසාරණයක් සිද්ධ වෙනවා. අනිත් ඕනෑමක දෙයක් සීතල කරනකොට ඇකිලීමක් කරන්නේ. හැම ලෝහයකම තියෙන්නේ සීතල වෙන්න වෙන්න ඇකිලිලක්. ජලයේ තියෙන අංශක හතර දක්වා යනකම් ඇකිලෙනවා. ඊට පස්සේ 3 2 1 සෙන්ටිග්‍රේඩ් යනකොට ප්‍රසාරණයක් වෙනවා. ඊට පස්සේ ඉල්පෙන්න ගන්නවා. එතකොට ඒකේ කොච්චර කොයි රටේ හිට දුණත් එක සමානයි. එනිසා ජලයට අයිස් කළක් දාගුවාම අයිස්කලෙන් 10න් 9ක් වතුර යට හිටිනවා 10 එකක් උඩ හිටිනවා. එතකොට අපි මොහොතේ පාවෙන අයිස්කන්ධයක් දැකපුවාම අපි දකින්නේ මතුවෙට මතුවෙට පේන කෑල්ල විතරයි. යට තියෙනවා ඒ අයිස්කන්ධ උඩට තෙරපෙන ඒ වගේ නම ගුණයක් වතුර යට එක පේන්නේ නැහැ. අපි අයිස්කන්ධ කෝණාකාරද රවුන්ද දිගද හරහද ලොකුද පුංචිද කියන අර මතුවෙච්ච කොනෙන් තමයි. නමුත් මතුවෙච්ච නැති යට හරි වැඩි. ඒ වගේ හැම පුද්ගලයෙක්ගේම ප්‍රකාශිත චරිතේ 9න් 1යි 10න් 1යි. গুপ্ত චරිතේ තියෙනවා යට 10න් 9ක්. ඒක ඒ පුද්ගලයා දන්නේ නැහැ. හැබැයි ඔක්කොගෙම ඒක සමානයි. යටි හිත වශයෙන් universal consciousness unconsciousness කියලා කියනවා ඔක්කොගෙම මනුෂකම තියෙනවා. අර මතුවෙච්ච කොටසෙන් තමයි ගෑනින්ද පිරිමියාද බාලද මාළුද උගත්ද නැද්ද ඔක්කොම තියෙන්නේ. නමුත් සංසන්දනාත්ව බලනකොට ඒක මේ දෙකෙන් එකක්වත් පහෙන් එකක්වත් නැහැ 10න් එකක්. ඒක තමයි අපි මේ සංනිවේදනයට සම්බන්ධ වෙන්නේ අතන මෙතන අරතන තමයි තැනත්ත කියන්නේ මතුවෙච්ච කොටස. ඒක නිසා ඒකේ ගැළතෙන තාක්කල් ඒකේ මේ ව්‍යවෘත වෙන තාක්කල් අපිට කදාකත් යටිහිත දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක හරහා ඒක ඒක ඒ වතුරින් උඩට මතු කරලා දීීමට යට ඉඳලා උඩුකුර තෙරපුමක් ඇති කරන යට තියෙන අයිස්බර්ග් එකට හිතයොදනා කියන්නේ ආධ්‍යාත්මය තමයි. ඒක බලන්න යතුරු මට්ටමින් යටට යන්න ඕන. ඉතින් අර වතුරු මට්ටම වතුරු ගෑවෙන මට්ටමට එනකොට පුදුමාකාර කරකොල අතරපද ගතියක් එනවා. අන්දබන්ද කරන ගතියක් තියෙනවා. ඒක හරහා යන්න ඒ කියන්නේ නැවක් සබ්මරින් දෙකක් සබ්මරිනියත් අතර වෙනස. නැවට යන්න පුළුවන් කොඩිම වතුරේ උඩ විතරයි යටට යන්න බෑ. සබ්මැරින් එකට උඩ යන්න පුළුවන් යට යන්න පුළුවන්. අන්න ඒ වගේ ගිහිල්ලා සබ්මැරින් වගේ යටට ගිය වෙලාවක තමයි අපි මේ යට භාණ්ඩාකාරය දැකගන්නේ. ඉතින් ඒක මේ හැම වෙලාවෙම පරිඋත් ทาน කෙලස් වලින් යට තමයි තියෙන්නේ. පරිඋත් ทาน කෙලස් තියෙන තාක්කල් අපේ හිත මතු පිටමයි දුවන්නේ. ඒක නිකන් නැවක් යටට යන්න හැදුවොත් නැව විනාශ වෙනවා. ඒකට යන්න පුළුවන් සබ්මැරිනියක් විතරයි. ඉතින් සබ්මැරිනියක් වඩටපත් කරගන්න නැවක් සබ්මැරිනියක් වඩටපත් කිරීම තමයි එදිනදා ජීවිත මිනිහෙක් භාව යෝගාවචරයක් වෙනවා කියන්නේ. සබ්මැරිනියක් වඩටපත් නම් කැමැති නම් උඩ යන්න පුළුවන් කැමැති නම් කැට යන්න පුළුවන්. ඉතින් මේ දෙක අතර වැඩ කරන මූල ධර්ම දෙක සම්පූර්ණයෙන්ම ක්‍රම දෙකකට වැඩ කරනවා. ඉතින් ඒ නිසා කැමැති නම් නැවේ යන්න පුළුවන් කැමැති නම් සබ්මැරිනිය යන්න පුළුවන්. අපි මම බලන්නේ පුළුවන් තරම් නැවක් හරි කමන්නේ ගිල්ලන්නයි. ඕන වෙන කුජීතුවක් වෙච්චාවයි ගොඩෙන්න පුළුවන් එක වරෙන් මේක කෙල වෙලා වහිනවා නම් අඩියටම නැව හරි කමන්නේ සබ්මරින් හරි කමන්නේ හොඳයි කියලා කියනවා. ඉතින් සමහරුන්ට ඒක හොම්ම ගන්න බැරුව යනවා ඒක. උම්ම ගන්න බැරුව දඟලනවා වතුර යට ගිහිල්ලා. මට නම් හරි සතුටක් ඇති වෙනවා. ඒක උම්ම ගන්න බැරුව දඟලනකොට බෑයි මේ මේ සම්ම නැවක ආවේ කතරපන් සම්මේතනියක් ගනි. උඩ යට දෙකේම යන්න බලපන් කියන එක තමයි යෝජනාව. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන හොඳින් සතිමත් වූ පසු පරයන්කට වාඩි උනේමි. ආනාපාන සති භාවනාව පටන්ගෙන විනාඩි දෙකක් පමණ වන විට ආස්වාස ප්‍රස්වාස සියුම් වී ගියේය. ඒ සමගම මොකද්දෝ එකකින් කය වැසී යන්නක් මෙන් දැනුනි. කය සම්පූර්ණයෙන්ම නැති වී ගියේය. නමුත් ඒ බව දැනුන නිසා සිත ඇති බව සිතා ගතිමි. එසේ ඇති වූ හිස් බව දෙස බියකින් තොරව බලා සිටියෙමි. නිවනට ලංවීමක් වූවාද කියා සිටි සිතේ සතුටක්ද ඇතිවිය. මෙසේ විනාඩි 15ක් 20ක් පමණ සිටින විට කයේ සුළු චලනයක් දැනුනි. කට කට තුලින් රත්වීමක් කකුලක හිරිවැටීමක් දැනුනි. මේවා දැනී නොදැනී යන ලෙස බලා සිටියෙමි. නැවතත් මුලින්මෙන් හිස්තනක් දැනුනි. මෙම తত্ত্বය පර්යංක කිහිපයකම දැනුනි. මෙම తত্ত্বය ඇතිවීම භාවනාවේ දියුණුවට යාමක්ද? එසේ නොවේනම් ගත යුතු පියවර පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අපව නිවන් මඟට යොමු කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මට නිවන නැහැ. අර අනිදික් නිරෝගීකම විතරයි. ඒගොල්ලන්ට විතරයි නිවන. කමන්නේ ඒත් කමන්නේ. ඔය සබ්මැරීනේ පල්ලයට බහින වෙලාව තමයි කියන්නේ වහගෙන යනවා මේක. අහගෙන ගියාට පස්සේ හුස්ම ගන්න බැරි වගේ දඟනවා. නමුත් සබ්මැරින් එකේ හිටියා නම් ඒකට උපක්‍රම තියෙනවා. ඊට පස්සේ මේ කට රත් වෙනවා, කය පහසු වෙනවා කියන එක කියන්නේ නැතුව රත් වීම රත් වීම වශයෙන් දැක ගන්න පුළුවන් නම් අපහසු අපහසු වශයෙන් දැක ගන්න පුළුවන් මේ කට බඩ නහය කට කියන සම්මුතිය අතහැරලා එතකොට ඉදිච්ච කෙහෙගෙඩියක පොත් ඇරලා මදේ කන්න වගේ කැහැකි. අර කට කන ආදී දේවල් දාන්න යෑම කෙහෙගෙඩිය ඉදුණාට පස්සෙත් පොත්තත් එක්ක කන්න හදනවා වගේ. එතකොට හරි කහක. නේද කෙහෙල් කනවා කියලා කියන්නේ. කෙහෙල් ගෙඩි කනවා කියන එක නෙවෙයි. ඒක ගලවන්න ඉගෙන ගන්න ඕන. ඉතන කමඨාන සුද්ධ වෙන්න ඕන මෙතන රත් වීමක් තියෙනවා. කටේද කනේද කියන එක ඇත්තටම දන්නව. නමුත් ඒක නසලකා වෙනවා. පහසුවක් දැනෙනවා ඒක කයේද බාහිරද ඔන්න පහසුව විතරයි. ඒකට භාවයට විතරයි කියන්නේ. ස්වභාවයට විතරයි. ඒක ගතියට විතරයි. අපේ අර ස්වභාව බබාවික භාෂාව නිසා කට රත් වෙනවා. එහෙම නැත්නම් ඔළුව ඈතට යනවා වමනට යනවා කියලා කිව්ව වෙනුවට ඒ ස්වභාව දකින්න පුළුවන් නම් සුද්ධ ධර්මයක්. ඒක නිකන් මේ සුත්තමාන පාල් කියලා එක දෙබල කියන්නේ පිරිසිදු එලකිරි. අපි ඒකට මේ කක්ක ටිකක් දාන එක තමයි වැඩේ මේ කට රත් වෙනවා කන බැවුවා වෙනවා අරේ මේ කියලා අන්නේ ඒ කැලී ටික විශේෂණ පදවල ලියලා වරහන් අතුලියලා පස්සේ අයින් කරන්න. අයින් කළා රචනය ලියන්න ඕන මට රත් වීමක් දැනුණා. මට හැලුවක් දැනෙනවා. මට වමට යනවා දැනෙනවා. උඩට යනවා දැනෙනවා. මොකද්ද දැනෙන්නේ? ඒ නොදන්නකම ශික්ෂණයක් එතන. ඒ කිව යුතු දන්න තේරෙන වචනේ නොකිය ඉන්න හික් වෙනවා එතන. ඉතින් ඒ ලොකු සංසීන කාලේ කිව්වා භාෂාවක පාණ්ඩිත්‍ය කියලා කියන්නේ අඩුව වචන ගානකින් sannivedana කරනකොට. අනවශ්‍ය යොදන හැම වචනයක්ම එයාගේ පාණ්ඩිත්‍යයට බාධා වෙනවා. ඉතින් ඒක නිසා කාව්‍ය බන්ධනයකදී හරි නැත්නම් අපි කියන ස්තෝත්‍රයක හරි එහෙම නැත්නම් නැකත් පත්‍රයක හරි එකක්වත් වචන දෙසට ලියන්නෙත් නැහැ. අනවශ්‍ය වචන දාන්නෙත් නැහැ. ඒ නිසා සාමාන්‍ය මිනිහට කිව්වට තේරෙන්නේ එක වචනයක් තේරෙන්නේ නැත්නම් මුළු රචනෙම තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි මේ මේ කමඨාන් සුද්ධ කරන ලියන රචනයේ ඒ විශේෂණ පද අයින් කරන්නේ. හැබැයි මේ භාව, මේ ස්වභාව, ඒ ගති පුළුවන් තරම් විස්තර කරන්න. ඒ උණුසුම් ගතිය හිමීට මතුවලා වැඩි වෙලා නැති වෙලා ගියා. එහෙම නැත්නම් ඒ කම්පන චංචල ගතිය මෙහෙම මෙහෙම මෙහෙම වුණා. හැබැයි මේ කටේද බඩේද නහයේද හොඳද නරකද ඕනේ නැහැ. ඒ වගේ විස්තර පුළුවන් තරම් විස්තර කරන්න කරන්න තමයි මේක ධර්මානුපසනාවක් වෙනවා. ප්‍රකාශයත් අත්දැකීමත් හුදු ධර්මානුපසනාවක් වෙන එක ධර්මයක්ම බවටපත් වෙනවා. එතකොට තේරෙනවා මේ තමන් ගිහිල්ලා ධර්මතාවයේ දිය වෙලා යනවා මිසක් ආ අර පරණ පුරුදු කටට කනට බඩට සම්බන්ධ කරන්නේ නැති එක විතරයි මේක අහගෙන ඉන්නකොට මට හිතුනේ මේ මතක් කරලා දුන්නොත් හොඳයි කියලා. අවසරයි ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ නිතර කියන දෙයක් තමයි ආනාපාන සතියේ සිටිද්දී ලබන චිත්ත විවේකය ගැන. ඒ ගැන තව ටිකක් හොඳින් පැහැදිලි කර දෙන සේක්වා. එහි සිටිය යුතු ආකාරයත් එහි ඇති විශේෂත්වයත් කොයි වගේ අවස්ථාවකද එය අපි හඳුනාගත යුත්තේ උපදි විවේකය කාය විවේකයත් මෙයට අදාළද කරුණාවෙන් පහදා දෙනසේක්වා මේ අවස්ථාවට මූණ දීම මෙහිදී ලබන නිදහස් අස්වැසිල්ලක් විවේකයක්ද කිසිවක් නොපෙනුනාට මෙය ශුන්්‍යතාවය වැනි හිස්තැනක් නොවන බව දැනේ මේ ලබන විවේකය කයටත් සිතටත් ඊතා තදින් සුවයක් ලැබෙනවාද මෙය ගමන් මගී ලක්ෂණයක් වාගේම අවශ්‍යතාවයක් පරිදි වෙන දෙයක්ද තරහ අවසරයි අප කෙරේ අනුකම්පාවෙන් විස්තර කර දෙනසේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ඔක්කොමලා අපි කියලා ඉල්ලනවා මම වෙලා ගන්නවා එක්කෙනෙක් කෙනියු මට වෙලා ගන්න බෑ ඒ මොකද මේකම තමයි දවස් 10ක් නැත්නම් 7ක් 8ක් කිව්වේ පොඩ්ඩක්වත් එයා කරපු දේ මට කියන්නේ නැතුව මගෙමුත් ඉල්ලනවා තා එක තැනක විතරක් කියලා තියෙ එක වාක්‍යයක් මට ඇහුණා තමන්ගේ අධ්‍යක්ෂකම සඳහන් කළා තියෙනවා මේක තන්නේ කර ආණ්ඩිය අධ්‍යනාය කැඳහැලිය වගේ තමන් හාල් මිට දාන්න නැතුව අර පැහෙන එකෙන් කණ්ඩ බලාගෙන ඉන්නේ. ඇයි තමන් අධ්‍යක්ෂකවක ටිකක් කිව්වනම් මොකද වෙන්නේ? ආනපාන කරනකොට දැනට වැටෙන්නේ මොකද්ද කියලා කිව්වනම් මට කියත හැකි වෙන්නේ මෙතනයි මෙන්න මෙහෙමයි මේකේ පැලිර මේකෙන් ඵලයන් කියලා. ඒ කියන්නේ මොකක්වත් දෙන්නේ අධ්‍යක්ෂකෙම කඳුලක්වත් දෙන්නේ මගෙන් ඉල්ලන. මං කියන්නේ මේක මේ ආණ්ඩිය අම්බලමක් කියලා. තමන්ගේ අධ්‍යක්ෂකෙම පොඩ්ඩක්වත් දෙන්නේ නැතුව යන්න ඉස්සෙල්ලා ওই තියෙන ටිකක් තව පොඩ්ඩක් මිරිකලා මට ටිකක් දෙන්නකෝ කියනවා. ඒ නිසා මේක අපි වෙන කියන වචනේ පාවිච්චි කරනවත් මම උසුද්දායි. මේ එක්කෙනෙක් ගාගෙන ඔක්කොගෙම ගාන්න හදනවා. ඒ නිසා මේ අන්තිමට ඉස්සෙල්ලා වාක්‍ය තුනකට ඉස්සෙල්ලා එක වාක්‍යයක් කියනවා. එතන විතරක් ප්‍රථම පුරුෂයෙන් කතා කරනවා. අනිත ඔක්කොම කතා කරන්නේ මධ්‍යම පුරුෂය උත්තම පුරුෂය. නෑ එකක් විතරක් උත්තම පුරුෂයෙන් කතා කරනවා. අනිතව එහෙමේ දාලා කතා කරන. ඒ කියන්නේ මේ උගුරටොරා බේත් බොණ්ඩ හදන. එක තැනක තියෙන අත්දැකීම විස්තර කරලා අන්තිමට මේ වාක්‍ය තුනකට ඉස්සලා පොඩ්ඩක් කියවන්නේ. මේ අවස්ථාවට මුහුණ දීම මෙහිදී ලබන නිදහස් ඊට ඉස්සලා. එහි සිටිය යුතු ආකාරයත් එහි ඇති විශේෂත්වයක් කොයි වගේ අවස්ථාවකද එය අපි හඳුනාගත යුත්තේ උපදි විවේකය කාය විවේකයත් මෙයට අදාළද කරුණාවෙන් පහදා දෙන සේක්වා. ඊටත් ඉසලා. මම තුන්වෙනි එක නෙමෙයි ඊට ඉසලා එක වාක්‍යයක් විතරක් කියවිලා තිබුණා අත්දැකීමේ ලාවට ගෑවිච්ච එක. මම සම්ප්‍රදාය කියන සය. එහෙම ලේසි. ඔබ වහන්සේ නිතර කියන දෙයක් තමයි ආනාපාන සතියේ සිටිද්දී ලබන චිත්ත විවේකය ගැන. ඒ ගැන තව ටිකක් හොඳින් පැහැදිලි කර දෙන සේක්වා. එහි සිටිය යුතු ආකාරයත් එහි ඇති විශේෂත්වයත් කොයි වගේ අවස්ථාවකද ඒ අපි හඳුනාගත යුත්තේ? උපති විවේකය කාය විවේකයත් මෙයට අදාළද? කරුණාවෙන් පහදා දෙනසේක්වා. මේ අවස්ථාවට මෝන දීම මෙහිදී ලබන නිදහස් අස්වැසිල්ලක් විවේකයක්ද? කිසිවක් නොපෙනුනාට මෙය ශුන්්‍යතාවය වැනි හිස්තැනක් නොවන බව දැනේ. ආන්න එච්චරයි. ඒ වාක්‍ය විතරයි Tamange වශයෙන් දාලා තියෙන්නේ. කිසිවක් නොතිබුණාට මේක ශූන්‍යතාවනේ එනි හිස්තනක් ඒ කියන්නේ අත්දකලා කතා කරලා තියෙන්නේ. ඉතින් මම මේ ප්‍රශ්න කාට කියනවා අන්න ඒ වාක්‍යය තව ටිකක් විස්තර කරලා දෙන්න. එතකොට මම කතා කරා වගේ තමයි. එච්චරයි තියෙන්නේ මේ වාක්‍ය ගත යුතු කොඳු ඇට පෙළකට. අනිත ඔක්කොම ණයට කහිනෙවුවා. උගුරට වඩා බේත් බොන කතා. අන්න ඒක විස්තර කරන්න මේක ශූන්‍යතාවයක් නොවුනට මේ හිස් මොනවද හිස් බවක් දැනෙනවා කියන්නේ. මේ කතා කරන්නේ අහපු එකක්ද නැත්නම් අත්දැකපු එකක්ද? අත්දැකලා තියෙනවනම් බොහොම ශ්‍රේෂ්ඨයි. නමුත් ඒක තව ඩිංගිත්තක් විස්තර කරන්න කියනවා. මම ඉල්ලනවා දැන් ප්‍රශ්න කරුගෙන් මේ ආහන්නේ ටික විස්තර කරන්න කියලා. එතකොට නිකන් මම කතා කරා වගේ. එහෙම නැත්තම් නඩුව විසි කරා ගියා. එහෙම නැත්නම් ආණ්ඩියා කියන දෝෂාරෝපණය මම කරනවා. ආණ්ඩිව නෑ මේකේ ආල්ලට දෙකක් දාලා තියෙනවා. අනිත් මිනිස්සු පතට පත ගණන් දාන ගමන් මෙයාත් ආල්ලට දෙකක් දාලා මේ කතා කරනවා. ඒ ගැන ස්තුතිවන්ත වෙන්න ඕන. නමුත් ඒ ඒ වාක්‍ය විස්තර කරන දානවා කමටහන් ලස්සනට සුද්ධ වෙනවා. අනික සියල්ලම මේ අහපු දේවල් නැවත පුනරුච්චාරණයක් විතරයි. මේ වාක්‍ය විතරයි ඔරිජිනල් එකක්. Tamange අත්දැකීමෙන් කියන්නේ. ඉතින් අපි ඒකට ස්තුතිවන්ත වෙලා බීගා ප්‍රශ්නට යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පරයන්කේදී ආනාපාන සති භාවනාව වඩන විට පරයන්කයට වාඩි වී ඊටමත් සුළු වේලාවකදී කඳ කොටස පහළට කඩා වැටේ. මෙය දින 3ක පමණ සිට සිදුවේ. අද පරයන්ක භාවනාවේදී හිස බිම ගෑවෙනසේ කඳ කොටස පහතට කඩා වැටුනි. එය ඕමනාවෙන් නතර කර ගැනීමටද නොහැකිය. මා එවිට කරන්නේ ඒ දෙස බලාගෙන සිටීමය. මෙය මාගේ භාවනාවේ කිනම් හෝ අඩුපාඩුවක්ද යන්න අනුකම්පාවෙන් පැහැදිලි කර දෙනෙමින් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. එහෙම අමෝරාවෙන් ගන්න හදන්නේ නැතුව මේ ඔළුව පාත් වෙලා හිටනවායි කියමුකෝ. ඊට පස්සේ මේ ජවනිකාවේ ඊගාව කෙලවර එක්ක සමාධිය කැඩිලා හෝ නැත්නම් මොකක් හරි නැගිටින පැත්ත. නැවතත් ඉරියව්වට එන පැත්ත විස්තර කරනවා නම් මේක එක විස්තර කරලා නැහැ. විස්තර කරනවා නම් දැනගන්න පුළුවන් සුව වීමේ ලක්ෂණ තියනවාද කියලා. මේකේ තියෙන රෝග ලක්ෂණ ටිකක් තියෙනවා. හැබැයි රෝග ලක්ෂණේ ඇවිල්ලා යන්නේ එකක් නේ. ඇවිල්ලා යන වෙලාවේදී Taman කොහොමද නැවත වමනාවෙන් කඳ කෙලින් කරලා බැලුවද නැත්නම් පරියන්ක ඉවර වෙනකොට සමාධිය කැඩලා ගියාට පස්සේ ඉබේම කඳ කෙලින් වෙනවද කියන එක ඒ අනුව තමයි මේ භාවනා ඊගාව කර්මතාන සුද්ධ කරගන්න තියෙන්නේ. බය ඇරීම සඳහා කියන්න තියෙන්නේ මේක භාවනා වැරද්දක් නෙවෙයි හිත කොයි වෙලාවකද ඇතුළට ගිය වෙලාවේදී බාහිර ස්වරූපේ Tamanne පාලනය කරගන්න බැරි විදිහට නෑ හැබැයි විකාරම වෙන්න ඕනකමක් නෑ හැමෝටම මෙහෙම වෙන්නේ විතරක් නෑ ඔව් වෙන දේ වෙන අවස්ථාවල් තියෙනවා මං කිව්වේ ඒකයි මේ ළඟදී ඒ වාක් වස්කාණක් තියෙන ස්වාමීන් වහන්සේ නමක් කරුකටේතු කර්මස්ථානාචාර්යවරු මේ ශූරු ඇරියා ඒ කියන්නේ අහනකොට කිව්වේ ඒ ශාන්ත හැමදාම පරියන්කේ ඉන්නකොට මේ ඉස්සරහින් ඉන්නකොට බෙල්ල කඩා වැටෙනවා ඒකට ඇතිවෙච්ච ලැජ්ජාව නිසාම ඒ ශාන්ති කැමති නෑ ඒක වෙනවට. ඒකට මේ ඒක පුළුවන් නම් වළක්වා ගන්න කියලා බණක් කියනවා. නමුත් අවුරුදු 30 ගාණක් ඒකෙන් සෑහෙන ගාණක් කමඨහන් දීමයි කරලා තියෙන්නේ. ඒ ඔළුව පාත්තන එක සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසාම ඒ ශාන්ති හරි ආසයි භාවනා කරන්න. ඇසේ සිවුර ඇරලා තියෙනවා. නමුත් මම හිතන්නේ ඒක එච්චරම මේ චරිතර ගාව ගන්න ඕන එකක් කියලා. ඒක වෙනවා. නමුත් මේ ඒකේ නැගිටින වෙලාව දැක්කොත් මට එහෙම හැමදාම වෙනවා මම බුරු පඬිසාංශයට ලිව්වා මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා ඒ සාංශ ඇහුවා එහෙම වෙනකොට මං කිව්වා එහෙම ඔලු උස්සුවත් ආයෙ වැටෙනවා ආයෙ උස්සපුවම ආයෙ වැටෙනවා හැබැයි ගිහිල්ලා ගිහිල්ලා එක වෙලාවක සම්පූර්ණ හොඳ සජීවි අරමුණත් හොඳට තියෙන පරියන්කයත් හොඳට තියෙන තැනකට එනවා පැය කහමාරක් විතර ෆයිට් කරාට පස්සේ ඒක යනවා පැය භාගයක්මාර ඊට පස්සේ ඒ නිසා මට ඒ දවස්වල කොහොමඩක්වත් පැය භාවනා කරන්න බෑ මට එකමාර දෙක පන්නන්න ඕන. අර පැයේදී කරන්නේ පිටිය සකස් කරන එක විතරයි. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඒ ඉස්සරහදී වගේ විනාඩි 35 40ක විවේකයක් වෙනවා නම් මුල් ටිකේ ඒකට මොනවත් බාධා කරන්න එපා. ওই විදිහටම යන්න. ඊට පස්සේ හම්බෙන අර මේ ප්‍රනීත தත්ත්වයේදී පුළුවන් තරම් ඒක වැඩි වෙලා පවත් ගන්න. ඉතින් ඒක නිසා මේක සබාවක භවනා කරනකොට පරියන්ක මේ සමූහ භවනාවේදී විශේෂම තරුණ පිරිස වලට විශේෂම කාන්තාවක් වුණොත් ඒක හරි ඒ කියන්නේ තමන්ගේ චරිතයට බලපාන ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒක නිසා පිටින් ඉන්න අයත් ඒකට ටිකක් අවුල් කරන සුළු ගතියක් තියෙනවා. තමන්ටත් හිතෙන් කුකුස් වෙනකොට කරගෙන යන්න බැරි වෙනවා. ඊට පස්සේ අනේ සමාජලාට අර දුම්මල වර මාත්‍රගත කපුව වගේ වෙනෙන්නත් පටන් අර ගන්නවා. ඒ කොයි එක වුණත් මේ ඉන්න විදිහට හොඳට බලාගෙන යන්න පුළුවන් නම් මම කියන පෞරුෂත්වයේ තියෙනවා කියලා. ඒත් සමාජ ප්‍රශ්නට උත්තරයක් නැහැ. හොඳම දේ තමයි ඒක වෙන්න නැවත නැවත වෙන්න අරින්න ඕනේ. ඒක භාවනා කරනවා නම් ඒක කමට තමගේ නායකයෙකුට හෝ ගුරුවරට කියන්න ඕනේ මට මේක වෙනවා මන් දන්නවා. ඒ මෙල්බන් නොලජික බරපතල ප්‍රශ්නයක් වෙලා ඒ ළමයාම මට කියලා තිබුණා සාන්තම ප්‍රසිද්ධියේ ප්‍රශ්නයක් අහනවා මේක தත්ත්වය කියලා. ඒතර කට්ටිය දැනගනි මේක නැගිටලා මම ප්‍රශ්නේ නැගුවේ. මට මෙන්න මේ වෙනවා. ඊට පස්සේ මම කව මොකද ඉතින් බය හිතෙන්නේ නැහැ. මම කව එහෙනම් කරගෙන යන්න. දවස් ගාණක් එහෙම කරලා කරලා කරලා ඒක හිතුවට යන්නේ හැම වෙලාවෙම ගැහෙනවා, වැනෙනවා. පස්සේ මම ඒක ගොඩක් සම්බන්ධ වෙනතු අවුරුදු කහමකට පස්සේ දිගවලීමක් මට ඒවලා තිබුණා. ස්වාමීන් වහන්සේ මේ අහම්බයක් සිද්ධ වුණා. තාත්තට heart attack එකක් ආවා. මම මොකක් ආදරේ තාත්තට. තාත්තා ගිහිල්ලා ඇඳේ දපලා ඉන්නකොට තාපොඩ්ඩකින් මැරෙනවා. මකට අර පරියංකේදි වගේම අඟපන්න නැතුව ගියා. මම දැන් ඇදගෙන වැටෙනවා. මට මට හිත තියාගෙන ඉන්නත් බෑ, කය තියාගෙන ඉන්නත් බෑ. ඇඳ ගාව තාත්තට වැඩි මම වැටෙන වෙලාව එක පාට මට මතක් වුණාලු යකෝ මේට වැඩි මම දඟලලා තියෙනනේ භාවනා ශාලාවේදී කියලා කියනවත් එක්කම පණාවයි කියලා තිබුණා. මට ඉන්හියට සම්පූර්ණ පාලනයකටතර ගියා. තාත්තට අමාරුුනෙත් නෑ. මට ඔබ වහන්සේ සීවුණා. මම මේ භාවනාවකදී මේක බුද්ධි විඳලා තිබුණා. ඔබ වහන්සේ මට කියලා දුන්න මේක කරපන් කියලා ඒ නිසා මට මේ වගේ අශීර්ව අවස්ථාවකදී ඉස්පිරිතාලයකදී මගේම අත්දැකීම මට පහන් කණුවක් වඩටපත් වුණා. ඒක නිසා මම සන්තෝෂ මගේ තරුණ කාලේ මේ ජීවිතයේ මේ කය අපිට ඕන විදිහට නෙවෙයි මේක නිකන් මේ හිස්මල්ලක් කෙලින් කරන්න බෑ. හුලම් බෑව බැලුමක් වගේ කෙලින් කරගෙන ඉන්න වෙලාවේ රංගපෑමක් තියෙනවා. ඉන්න හදන වෙලාවේ රඟපෑමක් තියෙනවා. අනික් වෙලාවේ තමයි ස්වභාවය. මට හොඳට මතකයි අමාරිසය ෆොටෝ එකක් ගන්න යන මේ ඒක ටෙලිවිෂන් එකේ තිබුණා මම එන්ට පැවිදෙන්න කිව්වොත් අමාරිසය ටෙලිවිෂන් එකට එනවා. මිනිහා ෆොටෝ එකක් ගන්න හදනවා ණයට ගත්ත කෝට් එකක් ඇඳගෙන පයිප් එකකුත් ගහගෙන. ඉතින් ඉඳගෙන කැමරා ගන්න එක hina වෙන්න කියනකොට පයිප් එක වැටලා hina වෙන්න ගිහිල්ලා. ආයසරේ පයිප් එක තියන පොම්බගෙන ඉන්න අර මං කියන හරි ගණ්ඩ හදන ඉනාගෙන කියන හී කරනකොට පයිප් එකට. ඉතින් අර ස්වභාවයෙන් හිටියනම් පයිප් එක නැතුව කෝට් එක නැතුව අමාරසයක ෆොටෝ එක ගන්න පුළුවන්. අර නාටගත්ත පයිප් එක නාටගත්ත කෝට් එකයි නිසා පයිප් එකට ගන්න hina වෙන්න හදනකොට වැටෙන. ඉතින් ආයෙ සකස් කරන්නේ ඉතින් දිගට යනවා මේ ජවනිකාව යනවා අර මනුස්සයා ඔක්කොම හරි ගසලා කැමරාවෙන් ගිරන්න හෙල්ලෙන්න එපා. ආ දැන් hina වෙන්න කියනකොට අමාරසයක පයිප් එකට. ওই දෙල්ලම තමයි භාවනාදී සිද්ධ වෙන්නේ. පරියංගේ සමාධිය එකලස් දෙයකට එනකොට රැක්කෙරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක හදන්නයි මේක හදන්නයි ගියොත් කදාකවත් කෙලවරක් වෙන්නේ. ඒ නිසා කියන්න තියෙන්නේ ශරීරය හොඳට පట్టල වාඩි කරලා කියන්න තියෙන්නේ ඔබ විවේකීව හිටපන් මම යනවා ගමනක් ටටා. එතකොට භාවනාව යනවා. නැත්නම් මෙයා වඩාගෙන මෙයත් එක්ක උරතල් කර කර යන්න ගත්තොත් මේ අහලපාල කට්ටිය මොනවා හිතයිද කියලා ඒ ඉතින් ගමනක් නැහැ. ඉතින් ඒ නිසා මම ඒක පුද්ගලිකත්වයට පාරක් දෙනවා. කැමැතිනේ එහෙම කරන්න. එහෙම නැත්නම් පුද්ගලිකව කියලා බහන ගන්න මම මේ දැන් සූදු කෙලින වෙලාවක් නෙමෙයි මම එකට දෙක ගලා ගහනවා. තැනක හිටියේ නැත්නම් නින්දට ඇටරෙනවා. ඔයක වෙනකොට වෙන්නේ බබා දොයිනවා. සෙනග ඉන්නකොට දොයින්න බෑ. ඒ දැන් මේ බයලජ්ජාව දෙක වැඩ කරනවානේ. වැක්කේරියනේ තියෙන්නේ. ඉතින් ඒක නිකන් මේ මේ එක විදිහක මොකද්ද කියන්නේ? හිරියොතප් දෙක අපේ භාවනාවට වාසි වෙන විදිහට බුදුහාමරෝ දාලා තමයි කියන්නේ සෙනක මැද වැඩිය වැටෙන්න අරපන් දැනගනින් ඔබට මේක ආණ්ඩු වට්ටු කරන්න බෑ. හැබැයි සීමාව පන්නලා යන්න එපා. ඒ නිසා මේක හොඳ අභ්‍යාසයක්. මේක සාමාන්‍ය මං කියනවා නාකියන්ට නාකිච්චන්ට ගණන් නැහැ. වැඩකුත් නැහැ. උණයි කියලා කවුරු හිතනසක් කරගන්නේ දැන් කබායේදීලා ඊට කමක් නැහැ කවුරු බලන්නද කවුරු දකින්නද මම දැන් මහලු වියේ කියන වැක්කිරීගෙන ඉන්නවද කවුරක්වත් ගණන් ගන්නෙත් නැහැ ඒ වැඩේ කරන්න බෑ ළමිසියෙකුට ඊලන්දාරියෙකුට මම දෙකේ චරිතය පිළිබඳ හැඟීමක් තියෙනවනේ ඒක නිසා දන්නේ බුදුහාමරෝ කියලා දෙනවා භාවනා කරනවා නම් ජීවිතේ ප්‍රථම යාමේ කලු කිස්තියදී භාවනා කරපළා කියලා ඕක හින්දා දන්නේ නායකුණාට වදිනවා කෙරුවා කියලා හරියට ඇති වැඩක් නැහැ ඒකද ඔය ඉවරෙච්ච ගමන් අර උපාසකම්මා නිවන් දැක්කේ කියලා මරණ දැන් නෙමෙයි ඉතින් ලියන්නේ තියෙන්නේ. දැන් හොතටම මරණ ආසන්න. ඉතින් ඇවිල්ලා ඔය නිවන් දකින්න හදනවා. නිවන් දැක්කයි කියලා හත්ත පහක වැඩක් නැහැ. ඉතින් නිවන් සප ලැබීවා කියන බෝඩ් එකේ තමයි ලියන්න තියෙන්නේ සෝවාන් කියලා වරහන් ඇතුලේ දාන්න ඕනේ. ඉලන්දාරියෙකුට එහෙම වුණා නම් ඉලන්දාරියට වුණා නම් ඒ ගොඩාක් වැඩ ගන්න පුළුවන්. ඒක බෙදා හදා ගන්න පුළුවන්. නාගේ මිනිස්සු නිකන් අර අපි යනවා ඊගාවට. নমස්කාර වේවා ගරු ස්වාමින් වහන්ස. පරයන්ක භාවනාවේදී බොහෝ අවස්ථාවලදී භාවනාව ආරම්භ කර ටික වේලාවකට පසු මා භාවනා කරනවා හැඟින්නේ ජයශ්‍රී මහ බෝධියේ වැලිමලුවේ වම්පස ස්ථානයකය. භාවනා ශාලාවේ අවට කොපමණ අය භාවනා කළත් මා අසල කවුරුවත්ව නැතිව මා තනිවම වැලිමලුවේ හොඳින් භාවනා කරයි. මා දැන් මෙතන ලෙස මෙනෙහි කරන්නේ එම වැලිමලුවේ සිටයි. නමුත් මා ඇත්තටම ඉන්නේ මේ භාවනා ශාලාවේ. මෙය බොහෝ අවස්ථාවල සිදුවේ. බුදුන් වැඳීමට ඇස් පියාගත් විටද මා ඉන්නේ ජයශ්‍රී මහ බෝධියේ අසල. මෙය කුමන තත්වයක්ද ලෙස කරුණාවෙන් පහදා දෙන්න. දැන් ඇත්තට මේක தත්ත්වෙ මොකක් වුණත් මේක Tamange සතිය පවත්තන්න වාසියක් නම් සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා ශීලයක් රකින්නකොට මම අසවල් කුලේ අපේ කුලේ කට්ටිය මේ වගේ පහත්තර කරන්නේ නැහැ කියලා තමන්ගේ කුලය හෝ කල්පනා කරලා සීලය රැකිනවා නම් ඒ කුලය කුල මතේ හරි ගන්නේ කියලා. එතනම තරුණියෙක් නැත්නම් තරුණියක් මේ වගේ හැසින් එක මං වෙන කෙනෙකුට ගැළපෙන්නේ නැහැ කියලා තරුණ මදේ හරි ගන්නේ කියලා. එතන මෙවුව කෙලස්. තරුණ මදේ, කුල මදේ, ධන මදේ. ඒක උනත් ගන්නේ කියලා. ඒ වගේ මේක හරි කමක් නැහැ. Tamanට මේ මෙතන ඉන්නවට වැඩිය හොඳ තැනක මම දැන් ඉන්නේ සිරිමා බෝධින් වහන්සේ ළඟ. නමුත් ඒක ආඩම්බරයකට හෝ කෙලෙෂයකට හේතු වෙන්නේ නැතුව සතිය වැඩිවීමට හේතු වෙනවනම් ඒක ඒක පාවිච්චි කරලා කිසිසේත් නැති වැරද්දක් නැහැ. ඒක චරවත්යන්සේ වචනයෙන්ම කියලා තියෙනවා. ඒක පුළුවන් තරම් වාසියට ගන්න. ඒක නැතුව මේ මේ ඒ කරන දේ තණ්හාවක් මාන්නයක් දිට්ඨියක් උපදිනවා විතරයි ප්‍රශ්න තියෙන්නේ. ඒකම සැකයක් උපදිනවා නම් ඒත් ප්‍රශ්නයක්. නමුත් එහෙම නැත්තම් මේ ඒක මේ මොනවද කියන්නේ ගණන් කරමින් හිතමින් කල්පනා කරමින් ප්‍රපංච කරමින් වාග් බහුල්‍යයට හරවන්නත් එපා. තමන්ගේ සතිය පවත්වන වැඩේට බාධාවක් නැත්තම් නැත්නම් විශේෂයෙන්ම උදව් කරනවා නම් උදව් කරන තාක්කල් ප්‍රයෝජන ගන්න කෙනෙක් විතරයි කියන්න තියෙන්නේ. මොන தත්ත්වයක්ද කියලා ගණන් ගන්න යන්න ඒක පුළුවන් කෙනෙක් ඇත්තෙත් නැහැ. අවසරයි ගරු ස්වාමින් වහන්සේ මම දන්න අම්මා කෙනෙක් ඕස්ට්‍රේලියාවේදී භාවනා කර කර ඉඳලා නැගිටිනකොට නැගිටින්න බැරි වෙලා. මෙහෙට ගෙන්නවා. අංශ භාග රෝගියෙක්ලු. එයාට ඒ හැදිලා තියෙන්නේ තව කෙනෙකුත් භාවනාව ඉඳගෙන තව කෙනෙකුත් භාවනාවට ඉඳගෙන නැගිටිනකොට නැගිටින්න බැරි වෙලා බලන හරයක් ඇදිලා වගේ වෙලා දැනට එයා වේදනාව නිසා භාවනාව කරන්න අපහසු තත්වයකටපත් වෙලා අපේ ගරු ස්වාමින් වහන්සේ මෙසේ වීම මේ භාවනාව කරන ආකාරයේ වැරද්දක් නිසාද නැත්නම් තමන්ගේ සසරේ අකුසල් මතුවීමක්ද දෙදෙනාම ආනාපාන සතියේ හුස්ම රැල්ල බලමිනුයි සිට ඇත්තේ මාරපාක්ෂික බලපෑමක්ද ඒවා ඇත්තද විදර්ශනා භාවනාවේදී මායයට විරුද්ධ වීමට බැහැ කියන කතාව ඇත්තද මගේත් කකුල් ඔය වගේ භාවනාවේදී ඇද වෙනවා ඒක නැගිටිනකොට හොඳයි. ඔබ වහන්සේ මෙයට උපදෙස් දෙන සේක්වා. ඔබ වහන්සේටත් එසේම වේවා කියලා මම ඉතින් එහෙම ලියලා දන්නේ නැහැ. පණ්ඩිත සාංශ කියලා තුන අපේ අම්මට හොඳටම අමාරුයි තාත්ත ගහින් ගාලා වැටෙනවා. සුබ අලුත් අවුරුදු දෙක ඔබටත් එසේම වේවා කියලා ලියලා තුනලු ලිව්වා. ඒ වගේ ඔබ වහන්සේ කකුල් දෙක ඇද වේවා කියලා ලියන්න කියලා. ඉතින් මේක ඇත්තටම කියලා තියෙන කාරණාව තමයි අපිටත් කියන්න තියෙන කර්ම ශක්තියක් වෙන්න පුළුවන්. භාවනා ඉන්නේ ඉරියව්ව වැරද්දක් නිසා වෙන්නත් පුළුවන්. ඒක කියන්න බෑ. භාවනා නොකරන ලෝකෙත් ඕක තියෙනවා. ඒක නිසා කියනවා භාවනාවේ වාඩි වුණාට පස්සේ ඒක මම හොඳටම දැක්කා ඔය බෝධි මොනාස්ටිකට ගියාට පස්සේ සෑහෙන පිරිසක් හිටියා මේ කොරියන් නන්ස්ලා අලු පාට සූට් එක අඳගෙන තියෙන්නේ හරිම ලස්සනයි වැඩ පිළිවෙල හරිය පිළිවෙලට කරනවා උපාසකයන්ට මොනවාක්වත් අත ගන්න දෙන්නේ ඔක්කොම ශාලාව පාලනය කරන ඔක්කොම කරනවා ඊගල්ල වාඩි වුණාට පස්සේ ව්‍යායාම කීපයක් කරලා තමයි වාඩි වෙන්නේ හොඳට පරියන්කේ හදා ගන්නවා. ඒකට නැගිටතර පස්සේ සම්පූර්ණයෙන්ම අතකක ඉඳලා එහා පැත්ත හැරලා මෙහා පැත්ත හැරලා ඔළුව බිම ගාලා ඔක්කොම කරලා ඇඟ ව්‍යායාම කරනවා. ඒ භාවනා ශාලාවේ. ඒක මම දැකලා තියෙනවා ඔය මේ මේ හරිලාල් මහත්තයලා ගෙදරදී කොඩින් මහත්තයත් එක්ක සාකච්ඡාවක් කරලා අපි විනාඩි 15ක් භාවනා කරා. භාවනා කරලා වයසකමකට නැගිට කඩාගෙන වැටුණා වැටිල්ලක් එහෙම කේල් ගහ හදලා දැම්මා වගේ. ඉතින් අර පිරිස එකතුල තමයි නැගිටියේ මොකද අර ලේ වැඩ කරන්නේ නැහැ නේ. ඒක පාට නැගිටපුවාම බැලන්ස් නැහැ. ඉතින් ඒ නිසා අපේ ලොකු සාන්ති කිව්වේ මෙහෙම ඉඳගෙන ඉස්තිලා එහෙම වායේ වාඩි වෙන්නේ කියලා ඇඟට හොඳට ලේන්න. ඊට පස්සේ මම මේ අත ගාලා නැවතත් අර ලේ නැවත ගමන එනකන් ඇඟ පොඩ්ඩක් ඒක පාරට වෙන වැඩ දාන්න එපා නිකන් රත් වෙච්ච ගලක් ඇල් වතුර දැම්මොත් පපුරු ගන්නවා. තිරිවණ ගල රත් පිට දැම්මොත් ඇල් වතුරට පුපුරු ගන්නවා. ඒක පොඩ්ඩක් නිවෙන්නට දැම්මොත් මොකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක කියන්නේ the body knowledge කියලා මේ ශරීරයේ තියෙනවා. ඒකට අපි නිතරම ශරීරය කන්සල්ට් කරනවා කියලා කියන්නේ ශරීරයේ උපදේශ පතන්නවා. මට ඊගා ගමන යන්න තියෙනවා අරසල් වැඩේ කරන්න තියෙනවා මොකද කියන්නේ බෑනේ අමෝරාවට දානව දාපු ගමන් මේක ලුණු කැටයක් දෙකට කරනවා වගේ කඩලා යනවා ඒ නිසා ඒ ශරීරයත් එක්ක නිතරම එකතු වෙලා කටයුතු කරන එක භාවනා ජීවිතේ උඟක් බලපාන මොකද අර ඉරියව ගොඩක් වෙලා ඉන්න නිසා යෝග ව්‍යායාම කරන්න කියලා අර ඒ මහන්තියෙකුට මේ ස්නායු අමාරුවක්. ගිහිලා තියෙනවා Hindu යෝග කරන තැනකට ගියාට පස්සේ කියන ඔළුවෙන් හිට ගන්නයි කියලා. ඉතියා කියලා තන මගේ බෙල්ල අමාරු කියලා කරගන්න. එතකොට හරියයි කියලා චරස් කෑවා ඉච්චරම තමයි. දැන්වත් ඉන්නවා බෙල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටලා ඒ ගුරුවරයා කියලා තියෙනවා නෑ හරියයි කියලා. නමුත් දැන් ඉංග්‍රීසි ගුරුවරෙක් යුදෙව් ජාතික අර වැරදි ව්‍යායාමෙ දුන්නා පටන් අර ගන්නකොට ක්‍රමයෙන් ගියා නම් සුව වෙන්න ඉඩ තිබුණා. වැරදි ව්‍යායාම දුන්නා එතනින් ගියා. ඉතින් ඒ වගේ ඒවට ඇත්තට හුඟක් කරලා කර්ම වේග තමයි. නමුත් අන්තිම ශිල්පයේ දෝෂයට යනවා. ඒ මොකද අර ක්‍රමිකව නෙවෙයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ හැමදාම හැම ශිල්පෙම හැම කෙනෙක් අතරම තියෙන දෙයක්. මේ කල්පනා කරලා බලලා තියෙන හැටි හරි කර්ම වේග වෙන්න පුළුවන්. ඒක මාර බලවේග කියන එකට මම ගන්න මම කියන්නේ මේ ශිල්පේ නොදන්න කිරීම නිසා වෙච්ච වැඩක්. මාරය අවස්ථාව ගන්නෙ ඒ නොදන්න කෙනත් එක්ක තමයි. දන්න කෙනත් එක්ක මාරයන් නටන්න බෑ. ඒක නිසා මේ ව්‍යායාම කරනකොට හැම වෙලාවෙම ශරීරයේ ග්‍රීන් ලයිට් එක බලන්න ඕනේ. වාහනේ යන වෙලාවට විතරේ පාට දාන්න ඕනේ. හරස් පාට දාන්න එපා රතු ලයිට් එක තියෙයි. දැම්මොත් කොහෙන් වදීද කියන්නේ. ඒ නිසා නිතරම ඒ ඇඟත් එක්ක එල්බ පෙළඹ වාසය කරන ගතිය ශරීරයේ මේ අවබෝධ කරන ගතිය මිත්‍රත්වය අපි ළඟ නැත්තේ අපි පුදුම වෛරයක් කරන්නේ මේ ශරීරෙට. මේ ශරීරය වැඩ ගන්න නිකන් දොබ කරකින් වැඩ ගන්නවා. කවදාකවත් ගන්න බෑ. හොඳට මේකට අතගාලා වැඩ කරන්න ගත්තොත් ඕන දෙයක් කරතයි. මේ හිටිය අවුරුදු 80 ගානකේ භාෂුනේ ඒ භාෂුනේ පෙරලනවා ගල් කාටක පෙරලන්නේ බෑ. හැබැයි හොඳට විවේක වෙන්න අලවංගු යනවා වාංගු කරන්න දාලා පෙරලනවා. ඒක දවසක් ඒ භාෂුනේ මෙන්න මෙච්චර දුරද කන්ද කොට නැග්ගා. පැද්දිලා තංගාල වැද්දා. එතකොට වැඩ කරන බාසුන්නයි අනික් එකන හොඳ ඊලන්දාරියා. ඊට පස්සේ මෙයා කතා කරලා කිව්වා උඹලා ඊලන්දාරි වුණාට උඹලට මේ වගේ වැඩ කරන්න බෑ කිව්වා. පහුවෙන්ද ඉඳලා ඊලන්දාරිය වැඩට ආවේ නෑ. ඒ තරම් ලැජ්ජයි උඩ. අච්චර උඩ එකපාරට නැග්ග බාසුන්නේ මොනවක් කතා කරන්නේ නැතුව. එයා හොඳට දන්නවා ඇඟ. හරියට වෙලාව ඇවිල්ලා කරනකොට ආශ්චර්ය ධර්මවාමි. හොඳටම වයසයි. උන්ට මරේ අඳුරනවා. ගලක් පෙරලන ගියා හොඳටම හරි අඳුරනවා වාංගු කරන හැටි දන්නවා වෙන කෙනෙක් කරනකොට එයා පැත්ත කරලා කියනවා හරි යන්නේ අතපය තලා ගන්නවා කියලා අතපය තලා ගන්න වාංගුව දන්නේ නැත්නම් දරේ බලනකොට මරේ දැනගන්න ඕනේ ගලට ගහනකොට ගලේ මරේ දැනගන්න ඕනේ එහෙම නැත්නම් ඉතින් අනුමදර බැලුවා වගේ තමයි ඉතින් ඒක ඉගෙන ගන්න ඕන දෙයක් ඒක මේ භාවනා සම්බන්ධ නැහැ වක්‍ර වශයෙන් සම්බන්ධයි සාමාන්‍ය දැනුම নমස්කාර වේවා ගරු ස්වාමින් වහන්ස මා සක්මන් භාවනාවේ යෙදී සිටින විට වමහා දකුණ ලෙස পায় පොළවේ ගැටීම සිදුවන විට සිත හොඳින් සතිය තුල රැඳෙන බව දැකිය හැක. ටික වේලාවකින් සිත නිදිබර ස්වභාවයකට පත්වේ. එහෙත් සතිය පාදයේ ගැටීම සමග ඇතැයි දැකගත හැක. නොනවත්වා මෙය සිදු කරගෙන යාමේදී දෙනෙත් අඩවන් ලෙස පිය වී ගොස් පොළවද අවට සක්මන් කරන අයද නොපෙනී යන වගක් දැනේ. එහෙත් සිත පාදයේ පොළව හා ගැටීම සමග අරමුණු වී ඇති බව හැඟියයි. ගරු ස්වාමින් වහන්සේ මෙවැනි අවස්ථාවක මා කළ යුත්තේ කුමක්දයි අනුකම්පාවෙන් පහදා දුන මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඒකට ඍජු උත්තරයක් දෙන්නම්. එතකොට Tamante හැඟීම ගන්න ඕනේ මම මේ කරන වැඩේ වැරදි කියලා සැකයක් පහළ වෙනවද? එහෙම නැත්නම් ඇයි මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ? ප්‍රශ්න ගන්න මොකක් හරි මේකට කරගෙන යන්න බැරිකමක් තියෙන ඉපය. ඒක මේකේ ලියවිලා නැහැ. ඒ සඳහා ශක්මනීදිත් ඒ වගේ වෙනකොට සතිය අවදි කරන්නයි ඕන කරලා තියෙන්නේ මේක ඇත්තටම භාවනා ඒකලස් වීමේදී වෙන වැඩක්. ඒක නිසා මේ නිජමතක් ආව නින්දට යන්නත් එපයි කියලා පරියන්කට යන්නත් එපයි කියන කෙනා බැරිම නම් ළඟ තියෙන ආසනික විනාඩියක් විතර ඉඳලා ආයෙත් සක්මන්ට යන්නයි කියලා කියනවා. ඉතින් මම හුඟක් වෙලාට කියන එකක් තමයි පස්සෙන් පස්සට සක්මන් කරන්න කියන්නේ. එතකොට නැගිටලා එනවා. ඉතින් පස්සේ මම සර්පෙක් ඉන්නවද මොකයි ඉන්නවද දන්නේ නැහනේ. පස්සට අඩිය තියන්න ඉස්සලා හිත නිකන් ඩබල් සෙන්සිටිව් වෙන්න පටන් අර ගන්නවා. ඒ වගේ දේවල් කරනකොට අර මේ හිතට අවශ්‍ය කරන මේ මේ වීරිය ශක්තිය ඒවා ඉන්නේ ටිකක් අර මේ සම්ප්‍රදාන කුල ක්‍රමවලින් නෙවෙයි. හැලහැප්පෙන ක්‍රමවලින් කරලා එකලස මේ ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් එනවනම් හොඳට කල්පනා කරන්න මේ සැකයක්ද තියෙන්නේ? එහෙම නැත්නම් නින්දට වැටෙන්නේ කියලා බයක් තියනවාද? අනේ ඒ තියෙන ප්‍රශ්නේ නෝ තමයි උත්තරේ ගන්න වෙන්නේ. එහෙම නැත්නම් සක්මනේදී එකලස් ඉගෙනනකොට අනිවාර්යයෙන්ම අර පරියන්කේදී ඉරියව පවත්තන්න යන්න බැරුවගේ සක්මනේ එහාට මෙහාට ගහන්න පටන් ගන්නවා. මේ අර හැල්ම නැතු වෙනවා. නිකන් පණ නැතුව යන ගතියට එන්න පටන් අර ගන්නවා. හැබැයි යෝගාවචරයට සාධක වෙන්න පුළුවන් සතිය තියෙනවා කියලා. ඉතින් ඒකෙදී මේ විචල්්‍ය සාධක විකල්ප දෙක තුනක් දාලා බලන්න දාලා බලලා මේ තමන්ම තේරුම් අරගන්න ඕනේ මේක බොහොම తాවකාලික දෙයක්. පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් ආයෙ හිත නැගිටලා වැඩ කරගෙන යනවා. ඉතින් ඒ නිසා ඒකට මේ මොනවා හරි සෙල්ලක්කාර ක්‍රමයකට අවශ්‍යලා දාගෙන එක තමයි කරන්න තියෙන්නේ. එහෙම නැතුව අහවල් දෙයි කියලා ස්ථිර උත්තරයක් මම දන්නෙත් නෑ මට මතක් වෙන්නෙත් නෑ කියලා අහගෙන ඉන්නකොට. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මම සාමාන්‍යයෙන් පැයක් පමණ සක්මන් භාවනාවේ එක දිගට පැය භාගයක් පමණ පරයන්ක භාවනාවේ යෙදෙන අතර මෙම වැඩමුළුවේදී එක් දිනක් හෝ දෙකක් පරයන්ක භාවනාවේ පැයක් පමණ එක දිගට කිරීමට හැකි විය. බොහෝ විට මාගේ සතිය ආනාපානයේ සක්මන් භාවනාවේ දෙපතුලේ පිහිටන අතර සිත විසිරී ගියද මම නැවත එම සිත අරමුණට රැගෙන එමි. මීට දින 4කට පෙර මම අමුතු අත්දැකීමකට මුහුණ පෑවෙමි. පාන්දර 4ත් 5ත් අතර සක්මනේදී මම විසිරී යන සිත වරින් වර සිහියෙන් යුතුව යටිපතුල් වෙත යොමු කරන විට වම් සහ දකුණු පායට සිත මාරුවන විට සිත යම් තැනකට ගොස් එන බවක් දැනුනේ. එය 아무තු තැනකි. එය පියවර 3කට පමණක් සීමා වූ අතර එය නැවත දැක ගැනීමට දැඩි අවශ්‍යතාවයක් හා කුතුහලයක් මතුවනි. එය වචනයෙන් විස්තර කළ නොහැක. මම සක්මන් කරන හැම මොහොතකදීම ইহත සිදුවීම මතක් වන අතර එය දැක ගැනීමට දැඩිව උත්සාහ කළෙමි. නමුත් එය දැක ගැනීමට කරන උත්සාහය නිසාද තවම එය දැක ගැනීමට නොහැකි විය. ඔබ වහන්සේ මේ දිනවල දේශනා කර දේශනා කළ ධර්ම දේශනාවේ කිව් මුල් සන්දිස්ථානය මා තවම පසු නොකල ආදුනිකයෙක් නිසා ඉහත කී කරුණු චිත්‍රයේ කැන්වස් එකද යනුවෙන් සැකයක්ද මතුවුණේ මා කුමක් කළ යුතුද ඔබ වහන්සේට නිරෝගී හා දීර්ඝායු වේවා. දැන් මේක පිළිබඳ අපේක්ෂාව පැත්තක තියලා කරගෙන කරගෙන යනකොට මේ ඒ එකල සාප දවසේ ආයෙසලක් එක එනවා. ඒක කවදාකවත් ඉල්ලලාවත් යදලාවත් මොනවක්වත් කරන්න බෑ. අර සබකෝල ගතිය නිසා කුතුහල ගතිය නිසා එකලසට එන්නේ නැහැ. ඒක නිසා මේම කරගෙන කරගෙන යනකොට මේ සිද්ධිය අමතක වුණාට පස්සේ අත්දැකීම ආයේ. එතකම්ම දිගට කරගෙන යන්න ඕනේ කැන්වස් එක දැකීමක් කියන එක තමයි මට හිත මේ ගෙස් කරන්න තියෙන්නේ. ඉතින් ඒක මේ ඉස්ලාම් දකින්නට ඒ තරම්ම අහඹයක්. මොකද මේ චිත්‍රයේ තරම් කැමැති. ගන්නෙම චිත්‍රය බලන්න. නමුත් දැක්කට පස්සේ මේ canvas එක වරක් දැක්කට පස්සේ ඒක නොබලා ඉන්න බැරි ගතියකුත් තියෙනවා. නමුත් මේකේ පේන්නේ නොබලා ඉන්න ගතියක් පේන තියෙනවා. දැක්ක නැවත බලන්න තියෙන ආශාව නිසාම ඒකට හිත යන්නේ නමුත් කරගෙන කරගෙන යනකොට ආයශරයක් ඉදිරියට තියෙන අවස්ථාව වැඩි. ඒක මේ අපේක්ෂාව නැති වෙච්ච වෙලාවට තමයි මුගක් වෙලාවට සිද්ධ වෙන්නේ. දැන් එන සිළු දිනාටම තෙරුවන් සරණයි.